එයාගේ ජීවිතේ හැම වෙලෙම සිහියක් පවත්වමින් අකුසල ප්‍රහාණය කරන්න කුසලයේ දියුණු කරගන්න උත්සාහ කරනවා. ඒ ජීවිතේ හරි සුන්දරයි. ඒ ජීවිතය තුළ කැළඹිලි බවක් එන්නේ නැහැ. නිශ්චිත බවක් එන්නේ නැහැ. ඒ වගේම තමයි අපි හැම වෙලෙම යමක් අතහැරලා ගිහි ගින් නිකුණා නම් ලැබුණ තැනදී යැපීම පිණිස පමණක් අවශ්‍ය දේවල් ප්‍රයෝජන වෙනවා කියලා නිතර හිතන්නට ඕන. නැත්තම් මොකද වෙන්නේ? මම කලින් පැහැදිලි කරා. ගිහි ජීවිතය අතහැරලා ඒ වස්තුන් කෙරෙහි ඡන්දය නොතිබුණාට පැවිද්ද තුල තියෙන වස්තුන් කෙරෙහි සිවුරු පිරිකර ආදී දේවල් කෙරෙහි ඇලීම කිජු භාවය ඇති වෙනවා. අවශ්‍යතාව වැඩි වෙනවා. යැපෙන්න විතරක් යමක් තියෙනවා කියන කාරණා අමතක වෙනවා. ඉතින් ඒ නිසා හොඳට ඒක තේරුම් ගන්නට ඕනේ. භික්ෂුවක් කියන්නේ මොනවා හරි Tamanට ලබන්න මහානදම් පුරන කෙනෙක් නෙවෙයි. භෞතික කිසිදු දෙයක් Tamanට අපේක්ෂාවක් නොවෙන්නට ඕනේ. අපට අද පහසුයි කියලා විවිධ දේවල් පිළිබඳව අපි හොයනවා. හැබැයි අපි හෙවිය යුත්තේ ධර්මයේ නිසා භෞතික පහසුව කියන කාරණාවේ දේවල් නොවේ. ඇතරම දැන් ඔයාලට නූල් පොටක දෙයක් අඩු නැහැ පැවිදිෙන්න. හැම දෙයක්ම අපි ලබා දෙනවා. වර්තමානයේනකොට මිනිස්සුත් උදව් කරනවා. ඒකත් එක්ක එකටකින් සාධාරණයක් තියෙනවා. හැබැයි ඒකෙන් ඒ දේවල් අපට නිතරම ලැබිලා කියන්නට ඕනෑ කියන හැඟීමක් නොවිය යුතුයි. දැන් මම අහන වෙනකොට මෙත අවුරුදු 20කට කලින් මට මහා කියන්නේ සිවුරු ටික දුන්නෙත් පිටින් මහාන වෙන තැනින් දුන්නේ අටපිරිකරේ තියෙන පාත්‍රයක්. අනිත් කිසි දෙයක් දුන්නේ අඩුම තරමේ තවිගේ මහාගත්තේ මහාන වෙලා ඉවර වෙලා ගමනක් යන්න ලැහැත් වෙනකොට. නැත්තම් තවිකයක් තිබෙන්නේ නැහැ. රෙක්ෂන් පත්කඩයක් තිබ්බා. ඊට අමතරව කිසි දෙයක් නැහැ. දැන් ඔයාලට සෙරෙප්පු දෙකේ ඉඳලා කුඩේ ඉඳලා ඉඳුල් කඩේ ඉඳලා සෑම දෙයක්ම ඔයාලට හම්බෙලා තියෙනවා. හැබැයි ඒ හම්බවීම වර්තමානයේ මිනිස්සු ශ්‍රද්ධාවෙන් පූජා කරන නිසා කියන කාරණාව විතරක් හිතන්නට ඕන. එහෙම නැති වුණොත් එහෙම අපි පැති දෙකක් වෙනවා. මේක කිව්වහම පැති දෙකක් වෙනවා. එක පැත්තක් වෙනවා ඒ දේවල් දිගටම ලබන්න හොඳ දේවල් ලබන්න කැමැත්තක් ඇති වෙනවා. පහසුවක් ඇති වෙනවා. දැන් මම ඔයාලට කලින් කියලා තියෙනවා දැන් මගේ උනත් සිවුරු මම මට අවුලෙන් සිවුරු මටම පාවිච්චි කරන්නේ නැහැ. මොකද හේතුව මේ මේ කියන්නේ බුදුරජාණන් වහන්සේගේ කාලේ පවා ගන්න පුළුවන් උපරිම ප්‍රයෝජන අරගෙන තමයි සිවුරයින් කරන්න ඕනේ. ඊළඟට හැම දෙයක්ම දැන් පාස්තරේට කියනවා හිල් හැදෙන්න ඕන පාත් දැන් ඔයාලට නම් ආත්ම ගානකට පාත්‍රය ඇති. ඊළඟට සිවුරුත් මේ රෙද්ද හොඳම රෙද්දෙන් මහපු සිවුරක්. ඉතින් ඒකත් බොහෝ කාලයක් පාවිච්චි කරන්න පුළුවන්. පාට යනකොට පඳු ගහන්න පුළුවන්. ඉතින් අපි ඔන්න ඔය විදිහට ලැබුණාය කියලා ඇලීමෙන් පාවිච්චි කරන්න යන්න හොඳ නැහැ. එකක් තමයි අලුත් දේවල් ලබන්න කැමැත්ත ඇති වෙනවා. පහසුව පිණිස ලැබෙන දේවල් ලබන්න කැමැත්ත ඇති වෙනවා. ඔන්න ඔක තමයි පළවෙනි කාරණාව. අනිත් පැත්ත තමයි මම ඔක කිව්වහම හරි දැන් මම මේ විදිහට ලබන්න නැති කෙනෙක් වෙනවා. ඒ කියන්නේ දැන් ලබන කෙනෙක් වෙනවා කියලා ගන්න එක පැත්තයි. හරිද මට ප්‍රශ්නයක් නෑ ඕන සිවුරක් මට පොරවන්න පුළුවන්. මට ප්‍රශ්නයක් නෑ පිළිකර ලොකුවට අවශ්‍යතාවයක් වෙන්නේ නෑ. ඒ කරුණෙන් තමන්ගේ ජීවිතය තුළ ආයි වෙන පැත්තක් හැදෙනවා. ඒක නිසා හැම වෙලෙම හුරු වෙන්නට ඕනේ ලැබිච්ච තැනින් සතුටු වෙනවා කියන කාරණාව ඒ ලැබිච්ච තැනින් සතුටු වීමත් එක්ක මමත්වයේ තහවුරු නොවන වැඩපිළිවෙලක් සිවුරෙන් සිදු නොවිය යුතුයි. පාත්‍රයෙන් සිදු නොවිය යුතුයි. ලැබෙන පරිස්කාරයෙන් සිදු නොවිය යුතුයි. අල්පේච්ඡකම කියන කාරණාව තුළිනුත් දැන් මේක අනුරුද්ධ සූත්‍රය ලස්සන පැහැදිලි වෙනවා. අල්පේච්ඡකම කියලා කියන කාරණාව තමන් අඩු බඩු වලින් ඉන්න බව සමාජයට දැනීම නොවෙන එක. තමන් අඩු බඩු වලින් නැත්නම් ප්‍රත්‍ය අඩුවෙන් ඉන්න බවක් දැනීමෙන් සමාජයට පෙන්න බවක කැමැත්ත කියන හැඟීම කැමැත්ත කියන හැඟීම කියන එකම එතනම තියෙන මමත්වය. එතනවල දෙපැත්තම තියෙනවා. එකක් ආස කරන එක එකක් ආස නොකරන බව කැමැත්තක් නැති බව. ඒ දෙකෙන්ම මමත්වය පෝෂණය වෙනවා. මම කලින් පැහැදිලි කරා ආස කරන කාරණාවක් ඇති වෙන සෑදී කෙනෙකුට වැරදි කියලා පෙන්වන්න පුළුවන්. මොකද ඒක ගොරෝසුවම ප්‍රකට වෙන තැනදීම කෙලෙසයක්. එහෙනම් ඔක වැරදි. ආස නොකරන කාරණාවට කැමැත්තක් ඇති වෙනකොට පෙන්වන්න අමාරුයි. ඇයි ලෝකයේ කෙලෙසයක් බව ප්‍රකට වෙන්නේ නැහැ. ඒ නිසා හොඳට තේරුම් ගන්න අපි හැම වෙලෙම ධර්මයක සත්‍යානුරූපව වැඩපිළිවෙලක් හුරු කරන්න යන්න ඕන මිසක් සියුම් හරි ගොරෝසු හරි අල්ලගන්න බවක කෙලෙසයක් පවත්වන්නේ නැහැ කියන කාරණාව හිතේ ඇති වෙනවා. එහෙම වුණොත් තමයි අපට ධර්මයේ ප්‍රායෝගික කරන්න පුළුවන්. එවැනි කෙනාගේ චරිතයේ ස්වභාවයයි ලරදෙන් හතට වීම කියන්නේ. අල්ප එකකම කියන්නේ. මම අර ඊයේ පැහැදිලි කරේ ජීවිතයේ චර්යාව අල්පේච්ඡකම මිසක් අල්පේච්ඡකම අල්ල ගැනීම කරන එක නෙමෙයි. ඒ කියන්නේ ධර්මයේ හිතනකොට ඇඟට ඕන එකක් කරුණාට පස්සේ යන්නේ. ඇඟට ඕන එකක් කරුණාට පස්සේ යක් කමක් නැහැ කියන කාරණාව අල්ලගත්තාම එතන මමත්වයේ පෝෂණය වෙනවා. ඒ නිසා මේක හොඳට තේරුම් ගන්න නැත්නම් අපි සියුම්ම මමත්වයේ පෝෂණය වෙන පැතිවලට යනවා. අවසානයේ මොකද වෙන්නේ? ඒ අය තමයි හොඳටම පිළිගන්නේ. ඊයේ e මහා විව සූත්‍රයේ ටික ලස්සන පැහැදිලිවනේ සීලයෙන් වතපිළිවෙතින් සංයමයෙන් පිරුණාට පස්සේ ආ උපරිම පිළිගෙනවා. මොකද යා උපරිම කරලානේ තියෙන්නේ. ඉතින් ඒ නිසා අපි හැම වෙලෙම කෙලෙස්ය පිළිබඳව හෙවිය යුතුයි මිසක් ගොරෝසු කෙලෙස්ය අල්ලගෙන සියුම් කෙලෙස්ය අතහැරලා සියුම් කෙලෙස්ය අල්ලගෙන ඒක දකින්න බැරි මට්ටමකට ඉඳලා හරියන්නේ නැහැ. ඒක හොඳට තේරුම් ගන්නට ඕනේ. ඉතින් ඒ කාරණා ටික හොඳට හිතන්න. ඇත්තටම අතීතයේ ඉඳලම සම්ප්‍රදායත් එක්ක ආවේ දැන් ගුරුවරයාට නොකිය මුකුත් කරන්න බෑනේ. මම අද කාශ්‍යප සංයුත්තේ කරන්නේ ඒ සූත්‍ර කීපයක්. එතකොට කාශ්‍යප ස්වාමීන් වහන්සේ කියන්නේ දුතාංග ධාරී අතර අග්‍රස්ථානීය උත්තමයා. එතකොට දුතාංග රකින්නවා කියන කාරණාව කරන්න පුළුවන් වෙන්නේ තමන්ගේ කැමැත්තට නෙමෙයි. ගුරුවරයාට අවශ්‍ය මම පවදුතාංග රැකලා තියෙනවා. කුසල සාධිකාංගයේ හැර ගුරුවරයන් අවසර අරගෙන. ගුරුවරයාගෙන් අවසර අරගෙන තමයි එකව කරන්න ඕනේ. එතකොට ගුරුවරයා තමයි දන්නේ මේක කිරීමෙන් කෙලෙස් වර්ධනය වෙනවද? මමත්වේ වර්ධනය වෙනවද? නැත්නම් කෙලෙස් ඉක්මවනවද? ප්‍රතිපදාවක් එනවද? කියන කාරණාව ගුරුවරයාට තමයි පෙන්වා දෙන්න පුළුවන්. එනිසා ඒකත් හොඳට තේරුම් ගන්නට ඕනේ. දැන් කාශ්‍යප මහ රහතන් වහන්සේගේ ගෝලිය ඔක්කොම දුතාංග ධාරීනේ. ගුරුවරට අනුව. ඒ ගුරු එතකොට මේ දැන් මහා සාරිපුත්තුමයන් වහන්සේගේ ආනන්දුත්තුමයන් වහන්සේගේ අය දුතාංග රැකේ නැහැ කියන එක නෙමෙයි. නමුත් දුතාංග ධාරී කියන ඒකාන්ත කළ කාරණාවයි මේ ආචාර්යවරයයි කාරණාව එක තමයි. ඉතින් ඒක නිසා අපි උත්සාහ කරන්නට ඕනේ. හැබැයි ඒක අහලා එයාට ඒක සුදුසුද නැද්ද කියලා බලලා ගුරුවරයා කියන කාරණාව එක තමයි කටයුතු කරන්නට ඕනේ කියලා. කස්සප සංයුත්තේ සම්පූර්ණයෙන්ම වගේ විග්‍රහ වෙන්නේ ගොඩාක් සූත්‍ර තුල තියෙන්නේ ඒ අල්පේචිතාවයේ සංගී ගුණවත් භාවය පිළිබඳව පැහැදිලි කරන දේශනාව. කස්සප සංයුත්තේ පළවෙනි සූත්‍රයේ සන්තුට්ටි සූත්‍රයේ සන්තුට්ටි සන්තුට්ඨෝයං සන්තුට්ඨෝයං භික්කවේ කස්සපෝ ඉතරීතර චීවරේන ඉතරීතර චීවර සන්තුට්ඨිය වන්නවාද මහණෙනි කස්සපයන් ලැබිච්ච සිවුරෙන් සතුට වෙනවා ඒ වගේම ලැබිච්ච සිවුරෙන් සතුට වීම ගැන වර්ණනා කරනවා ඒ වගේම සිවුරක් නිසා නොගැලපෙන දේවල් කරන්නේ න චීවර හේතු අනේසනං අපපති රූපං ආපජ්ජති සිවුරු ලැබීම පිළිබඳව නොහොබිනා දේවල් කරන්නේ සිවුරක් නොලැබුණා එක තැවිටවි ඉන්නේ. සිවුරක් ලැබුණොත් ඒකට ගිජු වෙන්නේ නැහැ. ඒකෙන් මුසපත් වෙන්නේ. ඒකට ආසාවෙන් බැසගන්නේ නැහැ. ඒ වගේම ඒ සිවුර ඒ කාරණාවේ ආදීනව දක්මින් වාසය කරනවා අතහැර නිස්සරණ ප්‍රඥාවෙන් පරිමුංජය. නිස්සරණ ප්‍රඥාවෙන් කියන්නේ අතහැරි අන්න අනාත්මය යථාර්ථවාදී දකිනකොට ඒ දැකීමේ කෘත්‍යය එක්ක ජීවිතයේ යෙදෙන කාරණාවේ පරිභෝගය තමයි නිස්සාරණ ප්‍රඥාව කියන්නේ. එතකොට ආදීනව දකිනවා කියලා කියන්නේ ආදීනව අනිත්‍ය දුක්ඛනාත්ම දැකීම කියන එකමයි. නිස්සාරණ ප්‍රඥාව කියලා කියන්නේ යථාර්ථයේ ජීවිතයේ දකින තැනදී ජීවිතයට උපකාරක අංගයක් ජීවරය වෙනවා කියන කාරණාව දකිනකොට ජීවරය පිළිබඳව ලැබ ගැනීමක් නොලග ගැනීම බවක් දෙකම ඉන්නේ නැහැ. ඒ කියන්නේ චීවරය දැන් කුෂ්ඨ නැත්නම් රළු චීවරයක ඉන්න ඕනේ කියන කාරණාව තුල ඉන්නේ නැහැ. ඒකත් හොඳට තේරුම් ගන්නට ඕනේ. ඒ චීවර පිළිබඳව කාශ්‍යප ස්වාමීන් වහන්සේ එහෙමයි කියනවා. ඒ වගේම තමයි මහණෙනි කාශ්‍යප පිණ්ඩපාතයෙන් සතුටු වෙනවා. ලැබිච්ච පිණ්ඩපාතයෙන් සතුටු වෙනවා. ඒ පිළිබඳව වර්ණනා කරනවා. පින්ඩපාතයේ පිළිඳ නොහොමිනා නොගැලපෙන දේවල් කරන්නේ නැහැ. පින්ඩපාතේ නොලැබුණා එක තැවි තැවි ඉන්නෙත් නැහැ. ලැබුණොත් ඒකට ගිජු වෙන්නේ නැහැ, මුසපත් වෙන්නේ නැහැ. ආදීනෝ දකිමින් නිස්සන් ප්‍රඥාවෙන් වාසය කරනවා. ඒ වගේම තමයි මහණෙනි කාශ්‍යප ලැබිච්ච කුටියෙන් සතුටු වෙනවා. ලැබිච්ච සේනාසනෙන් සතුටු වෙනවා. ලැබිච්ච සේනාසනෙන් සතුටු වීම පිළිබඳව වර්ණනා කරනවා. සේනාසනයක් ලැබීම පිළිබඳ ලැබීමට නොහොබිනා දේවල් කරන්නේ නැහැ. හොඳ එකක් ලැබුණොත් නොලැබුණාට තැවිතැවි ඉන්නෙත් නැහැ. හොඳ සේනාසනයක් ලැබුණොත් එහෙම ගිජු වෙන්නේ නැහැ, මුසපත් වෙන්නේ නැහැ, ආසා කරන්නේ නැහැ. ආදීනව දකිමින් නිස්සම් ප්‍රඥාවෙන් වාසය කරනවා. කාශ්‍යප ගිලන්පස බෙහෙත් ගිලන්පස ආදී දේවල් ලැබිච්ච දේ හසුතු වෙනවා. ඒ පිළිබඳව වර්ණනා කරනවා. ඒවා නොලැබීම නොලැබුණාට තැවි තැවි ඉන්නේ නැහැ. ලැබීම පිණිස නොහොබිනාදේ කරන්නේ නැහැ. ලැබුණා කියලා මුසපත් වෙන්නේ ආදීනව දක්මින් නිස්සම් ප්‍රඥාවෙන් වාසය කරනවා. ඊළඟට බුදුරන් වහන්සේ වදාරනවා තස්මාතිය භික්ඛු වේවං සික්කිතබ්බම් මහණෙනි නුඹලාත් එහෙම හික්මිය යුතුයි. සන්තුට්ඨෝ භවිස්සාම විතරීතර චීවරේන ඉතරීතර චීවර සන්තුත්‍ය වන්නවා. ලැබිච්ච සිවුරෙන් සතුටු වෙනවා ලැබිච්ච සිවුරෙන් සතුටු වීම ගැන වර්ණනා කරනවා සිවුරු හේතුයෙන් නොහොමිනා දේවල් කරන්නේ නැහැ සිවුරක් නොලැබුණායි කියලා පසුතැවෙන්නේ නැහැ ලැබුණ සිවුරේ මුසපත් වෙන්නේ ආදීනව දකිමින් නිසං ප්‍රඥාවෙන් කටයුතු කරනවා කියලා නුඹලා හික්මෙන්න ලැබිච්ච පින්දපාතෙන් සතුටු වෙනවා කියලා ඒ විදිහටම හික්මෙන්න කියනවා ලැබුණු සේනාසනෙන් ලැබුණු ගිලම්පසෙන් සතුටු වෙන්න ඒ ගැන වර්ණනා කරන්න කියලා ඒ විදිහට හික්මෙන්න කියලා බුදුරජාණන් වහන්සේ කියනවා. මොකද හේතුව ජීවිතේ කියලා කියන්නේ පැවිද්ද කියලා කියන්නේ උපකාරක දෙයක් විතරයි. ඒකට අවශ්‍ය දේවල් තමයි ඒ කාරණා. ඒක තමයි පළවෙනි සන්තුට්ටි සූත්‍රය. දෙවැනි සූත්‍රය අනුත්ථාපි සූත්‍රය. එවන් මෙස්තන් වශයෙන් ආනන්දුත්තුම ඉදිරිපත් කරනවා ඒකන් සමයන් ආයස්මාච මහා කස්සප ආයස්මාච සාරිපුත්තු බාරාණසියන් විරුද්ධ ඉතිපතනේ මිගදාය සාරිපුත්තු ස්වාමීන් වහන්සේ කස්සප ස්වාමීන් වහන්සේ ඉතිපතනේ මිගදාය වැඩ සිටියා අතක ආයස්මා සාරිපුත්තෝ සායන සමයන් පටිසල්ලානා උට්ටිත්තෝ යේන ආයස්මා මහා කස්සපෝ තේනපසංකම සාරිපුත්තු ස්වාමීන් වහන්සේ මහා කස්සපෙන් ළඟට එළඹිලා මහා කස්සපෙන් ළඟ සතුරු සාමීචයේදීලා එකත් පසක ඉඳගෙන සාරිපුත්තු ස්වාමීන් වහන්සේ කස්සප ස්වාමීන් වහන්සේගෙන් මෙහිම අහනවා. උච්චති හිතං ආවසෝ කස්සප අනාතාපි අනුත්තප්පි න ආතාපි අනුත්තප්පි කියන්නේ වීර්යයක් නැති බයක් නැති. ඒ කෙනෙක් අබබ්බෝ සම්බෝධහාය අබබ්බෝ නිබ්බානාය අබබ්බෝ අනුත්තරං යෝගක්කේමස අධිගමාය අබහුයයි කියනවා නිවීමට අවබෝධයට අනුත්තර යෝගක්කේමයට යන්න අබහුයයි කියන කවුද වීරියක් නැති බයක් නැති කෙනා. පවට බය නැති සහ වීරිය නැති කෙනා. ආතාපීච උත්තප්පීච බබ්බෝ සම්බෝධහය. වීරියක් ඒ වගේම උත්තප්ප බවත් බය බවත් පවට තියෙනවා නම් අන්න ඒ කෙනා නිවීම කරා යන එක බහුවයයි කියලා කියනවා. චිත්තවතානුකෝ ආවුසෝ අනාථාපි ඊළඟට අහනවා කෙතකින්ද කොයි විදියටද කුමන කරුණු මතද කෙලස්තවන වීරියක් නැති පවට බය නැති කෙනා සත්‍ය අවබෝධයට උදුසු වෙන්නේ නැත්තේ කෙලස්තවන වීරියෙන් යුක්ත පවට බය තියෙන කෙනා සුදුස්සෙක් බවට පත් වෙන්නේ කියලා අහනවා. ඒ අවස්ථාවේ කස්සප ස්වාමීන් වහන්සේ විග්‍රහ කරනවා භික්ෂුවක් තමා තුළ හට නොගත් පාපී අකුසල ධර්මයන් තියනවාද? හට නොගත් ඒවා. ඒවා හට ගන්නකොට මේවා මට අයහපත පිණිස පවතිනව නේද කියලා බැහැර කරන්න උත්සාහයක් නැහැ. හට නොගත් පාපී අකුසල ධර්මයන් හට ගන්නකොට මේවා හොඳ නෑ නේද කියලා වීරියක් නැහැ කියන ප්‍රහාණය කරන්න. හට අරගෙන තියෙන දේවල් ප්‍රහාණි නොයි පවතිනකොට මේක අයහපත පිණිස පවතිනවා කියලා බැහැර කරන්න උත්සාහ කරන්නේ. ඊළඟට හට නොගත් කුසල ධර්මයන් Tamanට යහපත පිණිස පවතිනවා කියලා තේරුම් අරගෙන ඒව ඇති කරගන්න උත්සාහයක් කරන්නේ. හට නොගත් ඒවා. හටගත් කුසල ධර්මයන් නැති වෙනකොට පිරිහෙනකොට ඒවා රැකගන්න ඕනේ කියලා උත්සාහයක් නැහැ. ඔකට කියනවා වීරිය නැහැ කියලා. ඊළඟට බය නැහැ කියලා කියන්නේ මොකද්ද? හට නොගත් අකුසල ධර්මයන් හට ගන්නකොට ඒ පිළිබඳව බයක් ඇති වෙන්නේ නැහැ. හටගත් අකුසල ධර්මයන් ප්‍රහාණය නොවි පවතිනකොට ඒ පිළිබඳව බයක් ඇති වෙන්නේ නැහැ. හට නොගත් කුසල ධර්මයන් හට නොගන්නකොට ඒ පිළිබඳ බයක් ඇති වෙන්නේ නැහැ. හටගත් කුසල ධර්මයන් පිරිනකොට ඒ පිළිබඳව බයක් ඇති වෙන්නේ නැහැ. අන්න එවැනි අය අභව්‍යයි කියනවා සත්‍ය අවබෝධයට නිවීම කරා යොමු වෙන්නේ. මොකද එතකොට වීරිය නැහැ කියන හට නොගත් අකුසලය හට නොගැනීමට, හටගත් අකුසලයේ ප්‍රහාණයට, හටගත් හට නොගත් කුසලයේ හට ගැනීමට, හටගත් කුසලයේ පිරිහෙනේක වළක්වන්න වීරියක් නැහැ. ඒ වගේම බයකුත් නැහැ. අන්න ඒක න අභව්‍යයි කියනවා නිවීම කරා යන්නේ. සත්‍ය අවබෝධය සඳහා අභවය කියලා කියනවා. ඒතර බලන්නේ නම් පවට බය නැත්තම් වීරියක් නැත්තම් ඒක නාභවය සුදුස්සෙක් වෙන්නේ නැහැ කියනවා. ඊළඟට සුදුස්සෙක් වෙන්නේ කොහොමද කියලා විග්‍රහ කරනවා. යම් කිසි කෙනෙක් හටනොගත් අකුසල ධර්මයන් හට ගන්නකොට අන්න ඒක පාපී දෙයක් කියලා අයහපත පිණිස පවතින දෙයක් කියලා බැහැර කරන්න උත්සාහ කරනවා වීරිය කරනවා හටගෙන තියෙන අකුසල ධර්මයන් ප්‍රහාණය නොවි පවතිනකොට ඒක අයහපත පිණිස බවතින්නේ කියලා බැහැර කරන්න උත්සාහ කරනවා වීර්යය කරනවා. හටනොගත කුසල ධර්මයන් හට ගැනීම පිණිස උත්සාහ කරනවා වීර්යය කරනවා. හටගත් කුසල ධර්මයන් රැක ගැනීමට වීර්යය කරනවා. අන්න වීර්ය ආතාපි. බය දුරු වෙන බය කියනවා කියන්නේ මොකද්ද? හටනොගත් අකුසල ධර්මයන් හට ගන්නකොට බයක් ඇති වෙනවා. හටගත් අකුසල ධර්මයන් ප්‍රහාණය නොවි පවතිනකොට බයක් ඇති වෙනවා. හටනුගත කුසල ධර්මයන් හට නොගන්නකොට බයක් ඇති වෙනවා. හටගත් කුසල ධර්මයන් පිරිනකොට බයක් ඇති වෙනවා. අන්නේ කෙනා බහුවයි කියනවා. සුදුසුයි කියනවා. සත්‍ය අවබෝධයට නිවන් දකින්න. එතකොට එහෙනම් සත්‍ය අවබෝධය සඳහා සුදුසු වෙන්නේ වීරිය බය කියන කෙනා. සත්‍ය අවබෝධය සුදුසු නෑ කියනවා වීරිය බය නැති කෙනා. ඒක හොඳට තේරුම් ගන්න. ඒ තමයි අනුත්කාපි සූත්‍රය. ඊළඟ සූත්‍රය චන්දුපම සූත්‍රය. චන්ද්‍රයා උපමා කරලා කියන්නේ. චන්දුපමා භික්කවේ කුලානි උපසංකමත අපකස්සේව කායම් අපකස්ස චිත්තා මහණෙනි ගෙවල් වලට යනකොට සඳක් වගේ ඉන්න කියනවා. හඳක් වගේ යන්න කියනවා. ඒ කියන්නේ හුදකලායිනේ තනියනේ. හඳ හඳ කය ඉවත් කරගෙන සිතත් ඕල්ගෙන් ඉවත් කරගෙන අලුත් කෙනෙක් වගේ යන්න කියනවා. කුළුපගු වෙන්න එපා කියනවා. කුළුපගුණ කියන්න කියනවා. අරයා හිතවත් මෙයා හිතවත්. එහෙම නැතුව අලුත් කෙනෙක් දකිනවා. අර අපට රට්ටපාල සූත්‍රයේදීම හම්බ වෙනවා. තාත්තට අමතන්නේ අට්ටපාල ස්වාමීන් වහන්සේ ගෘහපති කියලානේ. දැන් එහෙම කියලා තාත්තට ගෘහපති කියන්නේ අද කාලේ ප්‍රශ්නයක් වෙයි. මේ ගෘහපති කියලා අමතන්නේ තාත්තට. එතකොට බලන්න කොච්චර බැඳීම නැද්ද කියලා. එතකොට අන්න ඒ විදිහට කුලයන් කරා එළඹෙන්න කියනවා. ඒක මේ වගේ. කොයි වගේද? පුරුෂයෙක් ගරා වැටුණු ඉඩක් ළඟට යනවනම් භයානක ප්‍රපාතයක් ළඟට යනවා නම් ඒ කැරී ගිය ගම් ඉවුර ළඟට යනකොට නැත්නම් ගම් ඉවුරක් ළඟට යනකොට කයත් ඈත් කරගෙන හිතත් ඈත් කරගෙන ඔහොම එබිලබල. අයි ගරවෙන්නේ නැති ලං වෙන්නේ නේ. අන්න අන්න ඒ වගේ දායක ගෙවල් යනකොට හඳක් වගේ වෙන්න කියනවා. ඔවුන්ගෙන් කයයි හිතයි ඉවත් කරගෙන අලුත කෙනෙක් වගේ යන්න කියනවා. අලුත් පින් දැක්ක කෙනෙක් වගේ. කුළුපගු වෙන්න යන්න එපා කියලා. දායකයෙක් එක්ක. ගිහි අය එක්ක. මහණෙනි ඔබ මේ ගැන මොකද්ද හිතන්නේ? කොයි වගේ දායක ගෙවල් වලට කොයි වගේ වික්ෂුවක්ද දායක ගෙවල් වලට යන්න සුදුසු වන්නේ. ඔන්න ගෙවල් ගානේ යන්න සුදුසු වන්නේ කොයි ගෙවල් ගෙදරකට යන්න සුදුසු වන්නේ කොයි වගේ වික්ෂුවක්ද? බුදුරන් වහන්සේ හොවට පස්සේ වික්ෂුන් වහන්සේලා කියනවා අනේ ස්වාමීන් භාග්‍යතුන් වහන්සේ තමයි මුල භාග්‍යතුන් වහන්සේ තමයි පිළිසරණ කරගෙන ඉන්නේ භාග්‍යතුන් වහන්සේම අපට පැහැදිලි කරන සේක්වා කියලා ඉල්ලා සිටියට පස්සේ භාග්‍යතුන් වහන්සේ මෙහිම වදාරනවා කොහොමද භාග්‍යතුන් වහන්සේ අභ්‍යවකාශය අපහිමි කරනවා අභ්‍යව කියන අහ කියන්නේ හිටකේ තන අභ්‍යවකාශය අහසේ අවකාශයේ අතහිමි කරනවා අතහිමි කළ අහනවා මහණෙනි මෙන්න මේ වගේ අවකාශය ඇලෙන්නේ නැහනේ. අවකාශය අපිව අල්ලගන්නේ නැහනේ. දැන් මට එහෙම ගන්න පුළුවන් අවකාශය අල්ලගන්නේ නැහැ. අවකාශය ඇලෙන්නේ නැහැ. අපිට අවකාශය අල්ලගන්න බෑ. අවකාශය අපි අපි ඇලෙන්නෙත් නැහැ. අන්න ওই විදිහ තමයි දායක වලට යන්න වෙන්නේ. අවකාශය. ඒ අවකාශනකොට අත එහෙම යනකොට බැඳෙන්නේ නැහැ. ඇලෙන්නේ නැහැ බැඳෙන්නේ නැහැ ඇලෙන්නේ නැත්නම් ගැලෙන්නේ නැත්නම් බැඳෙන්නේ නැත්නම් පින් කැමති අය පින් ලබා ගනිත්වා කියන අදහසින් තමන්ට ලැබිච්ච දෙයකින් සතුටු වෙන සිතින් අනුන්ගේ ලාභයට සතුටු වෙලා ඒ කියන්නේ අනුන්ගේ ලැබෙන ලාභයෙන් සතුටු වෙනවා. එතනින් එහා මොකක්වත් බලාපොරොත්තුවක් නැහැ. අන්න ඒ වගේ භික්ෂුවයි ගායක ගෙවල් වලට යන්න සුදුසු. ඒ කියන්නේ අතින් යනවා වගේ කිසි තැනක රැඳෙන්නේ නැති. මහණෙනි දායක ගෙවල් වලට යන කස්සපගේ හිතත් ඒ වගේමයි. කස වැළෙන්නේ නෑ වැදෙන්නේ නෑ. කැමති කෙනෙක් පින් කර ගනිත්වා කියලා ලාභයෙන් ලැබිච්ච දේ හතුරු වෙන එකක් විතරයි වෙන්නේ. ඊළඟට කියනවා මහණෙනි කෙබඳු භික්ෂුවගේ ධර්ම දේශනාවද අපිරිසිදු වෙන්නේ කෙබඳු භික්ෂුවගේ ධර්ම දේශනාවද පිරිසිදු වන්නේ කියලා අහනවා. ඊළඟට ඒක ඇහුවට පස්සේ බුදුරන් වහන්සේගේ ඉල්ලා සිට අනේ ස්වාමීන් අපට පැහැදිලි කරලා දෙන්න භාග්‍යතුන් වහන්සේ තමයි ධර්මයේ මුල කියලා භාග්‍යතුන් වහන්සේගෙම ඉල්ලා සිටිනවා. කවුද ධර්ම දේශනා කරන සුදුසු වන්නේ කවුද සුදුසු වන්නේ? එහෙම කිවර පස්සේ බුදුරන් සදාරනවා යෝහි කෝච භික්කවේ භික්කු ඒවං චිත්තෝ පරේසං ධම්මං දේසේති අහෝ වත මේ ධම්මං සුනේයං සුත්වාච පන මේ ධම්මං පාසේ දෙයියුම් පසන්නෝජ පනමේ පසන්න කාරෝ කරේයන් කරේයන් ඒව රූපස්සකෝ භික්කවේ භික්කනෝ අපරිසුද්ධෝ ධම්ම දේශනා හෝති. මොකද අපරිසුද්ධ ධර්ම දේශනාව කියන්නේ ධර්ම දේශන අනුන්ට කරනකොට මෙහිම හිතක් ඇති වෙනවා. අනේ මේ අය ධර්මයේ අහන උදවිය ධර්මයේ අහලා මං ගැන පහදිනවනම් මං ගැන පැහැදිලා ඒ බව මට කියනවනම් අන්න ඉබඳු විදිහට ධර්ම දේශනා කරනවා. කියන්නේ පහදිනවාට කැමැත්ත, Tamanට පහදිනවාට කැමැත්ත ඇති කරගෙන ධර්ම දේශනා කරන ධර්ම දේශනාව අපිරිසිදුයි කියලා බුදුරණවහන්සේ වදාරනවා. ධර්ම දේශනා කළ යුත්තේ යෝචකෝ භික්කවේ භික්කෝ ඒවං චිත්තෝ පරේසං ධම්මං දේශේති. ස්වාක් මෙහෙමයි ධර්ම දේශනා කළ යුත්තේ. ස්වාක්ඛාතෝ භගවතා ධම්මෝ භාග්‍යතුන් වහන්සේගේ ධර්මයේ ස්වාක්ඛාතයි සම්දිත්තිකෝ අකාලිකෝ ඒපස්සිකෝ පොණයිකෝ පච්චත්ත වේත බින්ඤුන් හිති. අහෝ අත මේ ධම්මං සුනේයං ඇත්තෙන්ම මගේ ධර්මයේ උදවිය අසනවා නම් දැන් මගේ ධර්මයේ තමයි ඒක. මමනේ කියන්නේ. හැබැයි බුදුරණන් වහන්සේගේ ධර්මය. බුදුරණන්ගේ ධර්මය දැන් මමනේ කියන්නේ. මගේ ධර්මය යම් කිසි කෙනෙක් අසනවා නම් අසාගත ධර්මය අවබෝධ කරගන්නවා නම් ධම්මං සුනේයං සුත්වාචපන ධම්මං ආජානෙයෝ. දැන් අතලදී තිබ්බේ මොකද්ද හිතේ? මට ප්‍රශංසා කරනවා. දැන් මෙතනද කියන්නේ? ඒ අය ධර්මය අවබෝධ කරගන්නවා. අජානීත්වා පන අජානීත්වාච පන තතත්තහය පටිපද්‍යය. ඒ අවබෝධ කරගෙන දැනගෙන ඒ ස්වභාවයටපත් වෙනවනවා. මේ ධර්මයේ මම කියන මේ ධර්මය අහලා. ඉති ධම්ම සුධම්මතං පටිච්ච පරි අන්නේ ධර්මයෙන් මනාකොට දේශනා කරන ධර්ම. ඒ කියන්නේ ධර්මයේ කිය යුතු කාරණාවේ ප්‍රධානම දේ මොකද්ද? අනිත්‍යය අවබෝධ කරගෙන මේ ප්‍රතිපදාවට යොමු වෙත්වා කියන හැඟීම. ඒ කාරණාවෙන් කරන ධර්ම දේශනාව තමයි හරිම ආකාරයේ ධර්ම දේශනාව අනුකම්පාව උපදවාගෙන අනිත් අයට ධර්ම දේශනා කරන එක පිරිසුදු ධර්ම දේශනාවක් කියලා බුදුරණවහන්සේ දාරනවා. කස්සපව වික්කවේ වංචිත්ව පරේසන් ධම්මං දේශේත. කස්සපවම තමයි ධර්ම දේශනා කරන්න මිනිස්සුන්ට. භාග්‍යතුන් වහන්සේගේ ධර්මයේ ස්වාක්කාත සම්දිත්තික අකාලික හේපච්ච ප්‍රපණායක පච්චයක්න වේතබ්බිඤ්ඤෝ ඉති අනේකාන්තයේ මේ මගේ ධර්මය අහනවා නම් අහලා ඒ ධර්මය අවබෝධ කරගන්න ඕන. අවබෝධ කරගෙන ඒ ධර්මයේ ඒ ස්වභාවයට පිළිපන් වෙනවා නම් කියලා අනුකම්පාවෙන් කරුණාවෙන් යුක්තවමයි කාශ්‍යප ධර්මයේ දේශනා කරන්නේ කියලා බුදුරජාණන් වහන්සේ වදාළා. ඒ තමයි මේ සූත්‍රය. ඊළඟ සූත්‍රය කුළුපග සූත්‍රය. සංකිම්මඤ්ඤිත භික්කවේ කතං රූපං භික්ඛු අරහති කුලපගෝ හෝතු එත කතං රූපං භික්ඛු අරහති නෝ කුලපගෝ හෝතුන්ති මහණෙනි කොයි වගේ භික්ෂුවක්ද කුලපගු වෙන්න සුදුසු වන්නේ කොයි වගේ භික්ෂුවක්ද කුලපගු වෙන්න සුදුසු නැත්තේ ආයත් භාග්‍යතුන් වහන්සේගෙන් ඉල්ලා සිටිනවා භාග්‍යතුන් වහන්සේම වදාරණ සේක්වා කියලා යෝහිකෝච භික්කවේ භික්කු ඒවන් චිත්තව කුලානි උපසංකමති. දැන් ඔන්න මේ භික්ෂුවත් එක කුළුපග වෙන්න හොඳයි කියනවා. මේ භික්ෂුවත් එක කුළුපග වෙන්න හොඳ නෑ කියනවා. ඔන්න දෙකම කියනවා. මහණෙනි යම් භික්ෂුවක් ඉන්නවා එයාගේ හිතේ කුලයන් පිළිබඳව මෙහෙම හිතෙන්නේ මටමයි දෙන්න ඕනේ. මටමයි නොදී සිටි මට නොදී ඉන්න එපා. මට ගොඩක් දෙන්න ඕනේ. ටිකක් නම් දෙන්න එපා. මට ප්‍රණීත දෙයක් දෙන්නට ඕන. හලු දෙයක් දෙන්න එපා. මට ඉක්මනට දෙන්නට ඕන. ප්‍රමාවල දෙන්න එපා. මට පිළිවෙලකට දෙන්නට ඕන. අපිළිවෙලකට දෙන්න එපා. ඔන්න ඔය භික්ෂුව දායක ගෙවල් වලට යනකොට මොකද වෙන්නේ? දෙන්න නැති වුනහම ඒක හේතුවෙන් පීඩාව දෙනවා. ඒ හේතුවෙන් දුම්නස වෙනවා. ඒ වගේම ගොඩක් දෙන්න නැති වුනහමත් ඒ හේතුවෙන් පීඩාව දෙනවා දුම්නස වෙනවා ඒ වගේම හලු දෙයක් දෙනකොටත් දුක පීඩාව වෙනවා ඒ වගේම හිමිහිට ඒ කියන්නේ ගොඩාක් පරක් කරලා දෙනකොට පින්ඳ පදිනකොට තමයි තේරෙන්නේ. අපි පින්ඳ පදනවා වගේ නෙමෙයි. එන්න පරක් වෙනකොට යකඩ තාමත් නැහැ. අන්න ඒ ඒ හිත් එන්න බෑ කියනවා. ඊළඟට පිළිවෙලකට මේ බලන්නකො මේ මිනිස්සු දන් දෙන්න දන්නේ නැහැ. පිළිවෙලකට දෙන්න තිබුණා. අන්න එහෙම හිත් තියෙන්න බෑ කියනවා. එතකොට එහෙම හිත් තියෙනවනම් දුක දුම්නස හටගන්නේ කියනවා. අන්න යා ගෙවල් වලට පිවිසෙන්න, ඒ කියන්නේ කුලයන් කරා එළඹෙන සුදුසු නෑ කියනවා. එහෙම භික්ෂුව. මෙබඳු සිතක් තියෙනවා නම් අන්න සුදුසුයි කියනවා. මෙහෙම හිතෙන්නේ. ඒ තමයි අනුන්ගේ ගෙවල් වලින් ලැබීම ගැන කොහොමනම් බලාපොරොත්තු වෙන්නද? මටමයි දෙන්න. ඒ කියන්නේ මෙහෙම බලාපොරොත්තු වෙන්නේ මටමයි දෙන්න. ඕනැත්te ගොඩක් දෙන්නට. ඕනැත්te සක්කසලා දෙන්නට. ඕනැත්te ඉක්මනින් දෙන්නට. ඕනැත්te හොඳ දේවල් දෙන්නට. ඕනැත්te හලු දේවල් දෙන්න එපා කියලා එහෙම ලබන්න බෑ. අනුන්ගේ ඉදරකට යනකොට. අන්න ඒ විදිහට ඉන්න භික්ෂුවක් යනකොට ගෙවල් වලට කුළුපගු කියන්නේ කුලයන් කරා එළඹෙන්න යනකොට ගොඩක් දුන්නත් ටිකක් දුන්නත් ඒ කියන්නේ ටිකක් දෙන ගොඩක් දෙන්නේ පීඩාවක් නෑ දුකක් නෑ හලු දෙය දෙනවා දුක පීඩාවක් නෑ සකසලා දෙන්නේ මේ මිනිස්සු දන් දෙන්න දන්නේ නෑනේ කියලා හිතෙන්නේ දුකක් නෑ පීඩාවක් නෑ ගොඩක් පරප්පලා දෙනවා ඒ දුකක් නෑ පීඩාවක් නෑ අන්නේ අයිසුසු කියනවා දායක දේවල් වලට පිවිසෙන්නේ මහණෙනි කස්සපත් ඔය වගේ කස්සපෝ භික්ක වේවන් චිත්තෝ පුලාන උපසංකමත කස්සප කුලයන් කරා ලැබෙන්නේ ඔන්න ඔය වගේ ගොරෝසු දේ දුන්නත් සියුම් දේ දුන්නත් පරක් කළා දුන්නත් සකසලා නැතුව දුන්නත් ප්‍රශ්නයක් නැහැ දුකක් දුන්නසත් ඇති වෙන්නේ නැහැ දෝමනසයක් කස්සපගේ හිතේ ඇති වෙන්නේ නැහැ ඒ නිසා බුදුරණවහන්සේ වදාරනවා මහණෙනි මං අවවාද කරනවා එක්ක කස්සප අවවාද කරාද නැත්නම් මං බලන්න කස්සප සානන්සේ සමත් කෙනේ තැනේ තියෙන හැටි ඒ අවවාද ලැබන අය කස්සප වගේ වෙන්න ඕනේ කියලායි පිළිපැදිය යුත්තේ කියනවා ඊළඟ සූත්‍රයේ ජින්න සූත්‍රය වයසට යෑම ඒවා මෙතන වශයෙන් ඉදිරිපත් කරනවා ඒ කාලේ භාග්‍යතුන් වහන්සේ රජගහනුවර වේලවනාරාමේ කලන්දක නිවාපේ වේලවනාරාම වැඩ වාසය කරේ අතකෝ ආයස්මා මහා කස්සප උයන භගවතී උපසංකම මහා කස්සප ස්වාමීන් වහන්සේ භාග්‍යතුන් වහන්සේ ළඟට ඇවිල්ලා වන්දනා කරලා පැත්තකින් වාඩි වුණාට පස්සේ මහා කස්සපම් භගවාන් වෝච මහා කස්සපයන් වහන්සේට භාග්‍යතුන් වහන්සේ මෙහිම වදාරනවා. ජින්නෝසි දානි ත්වං කස්සප ගරුකානි කෝතේ ඉමානි සාන්නානි පාංශකුලානි නිබ් නිබ්බ සතානි තස්මාතිය ත්වං කස්සප ගහපති ගහපති කානි චේව චීවරානි ධාරේහි නිමන්තේ සුච බුඤ්ජාමි මමංච සංසිකේ විහරාමි මොකද කියන්නේ දැන් මේ මේ දැන් මෙතන කෙනෙකුට හිතෙන්න පුළුවන් එහෙම වුණොත් එහෙම මේ මේ මේ සූත්‍රය හඳු බුදුරණවහන්සේ අනුගත වෙලා නැද්ද කියලා දැන් මෙතන මෙතන මේ ධර්ම පරියායයක් ඉදිරිපත් වෙන එකක් තියෙනවා දැන් බුදුරණවහන්සේ මෙහෙම කියනවා මෙහෙම කිය මොකද්ද කියන්නේ කස්සප දැන් ඔබ මහලු වෙන්නේ ඔය හන රෙදි වෙල තැන් අර ගොරෝසු සිවුර බරයි ඔබට පාංශක සිවුර බරයි සාසප ඔබ දැන් පින්ඩපාතේ යන්නත් ඔබට අමාරුයිනේ. ශ්‍රද්ධාවත් මිනිස්සු දෙන ආරාධනාවලට යන්න. හොඳ සිවුරු පොරවන්න. වනාන්තරේ ඉන්නත් අමාරුයිනේ. ඒ නිසා ඔබ මල්ලමින් ඇවිල්ලා වාසය කරන්න. දැන් මේ ධර්මපරියායක් ඉදිරිපත් කිරීමේ කාරණාවත් එක තමයි මේ දේ ඉදිරිපත් වෙන්නේ. ඊළඟට කාශ්‍යප ස්වාමීන් වහන්සේ කියනවා අහංකෝ බන්තේ දීගරත්තං අරඤ්‍යකෝ චේව අරඤ්‍යක තස්සච වන්නවාදී පිණ්ඩපාතිකෝචය පිණ්ඩපාතිකස්ස පිණ්ඩපාතික තස් පිණ්ඩපාතිකත්ස්ස වන්නවාදී පාංශකූලිකෝචය පාංශකූලිකත්ස්ස වන්නවාදී තකීවරිකෝචයව අන්න ස්වාමීන් මම දීර්ඝ කාලයක් අරණ්‍යේ වාසය කළේ මම මේ අරණ්‍ය වාසය ගැන වර්ණනා කරා පිණ්ඩපාතයෙන් ජීවත් වුණේ වර්ණනා කළා පාංශකූල සිවුරු පෙරවේක වර්ණනා කළා අල්පේචිකමින් හිටියේ ඒක වර්ණනා කරා. සන්තුෂ්ඨිකමින් හිටියේ ඒක වර්ණනා කරා. හුදකලා වැලි වාසය කරේ ඒක වර්ණනා කරා. පිරිස සමග එකතු නොවි වාසය කර ඒක වර්ණනා කළා. පටන්ගත් වීරියෙන් යුක්ත වාසය කර ඒක වර්ණනා කළා. කස්සප මොන වගේ ප්‍රයෝජනා දැකලාද ඔය දීර්ඝ කාලයක් ඔය වගේ වාසය කරේ කියලා. ස්වාමීන් වහන්සේ ආනිසංස දෙකක් දැකලා යෝග විදිහට වාසය කරේ. එක ආනිසංසයක් තමයි පළවෙනි එක ධිට ධම්ම සුඛ විහරණය. තමන්ට සැපසේ වාසය කිරීම. දෙවැනි ආනිසංසය තමයි අනිත් අය කෙරෙහි අනුකම්පාව පිණිස. ඒ කියන්නේ බොහෝ කාලයක් මේ අනිත් අය හිතනවනේ අපිත් මෙහෙම වෙන්න ඕනේ කියලා. අන්නේ අනිත් අයට අනුකම්පා උපකාර පිණිසයි මම මෙහෙම වාසය කළේ. මේ ප්‍රයෝජන දෙක දෙක දැකලායි ස්වාමීනි වාසය කළේ කියනවා. සාදු සාදු කස්සප බොහෝ දිනාට හිත පිණිස යහපත පිණිස අර්ථය පිණිස මිනිස් දෙව් මිනිසුන්ගේ යහපත පිණිස කස්සප ඔබ ওই ප්‍රියයෙන් යුක්ත වුණ කසප ඔබ නැවතත් ඔහොමම ඉන්න. කන රෙද්දින්ම ඉන්න. පාංශ කුල සිවුරු පාවිච්චි කරන්න. පින්ඳ පාතෙන් ඉන්න, අරන්නේ ඉන්න, ඔය විදිහටම ඉන්න කියලා බුදුරණවහන්සේ කස්සප ස්වාමීන් වහන්සේට වදාරනවා. ඔන්න මේ සූත්‍ර තුනක් එකම වගේ ඕවාද, පඨමෝවාද, දුතියෝවාද, තතියෝවාද මේක හරි වටනවා මේ ඕවාද සූත්‍ර තුන. අතකෝ ආයස්මා මහා කස්සපෝ යේන භගවා තේන උපසංක මේ කස්සපයන් වහන්සේ භාග්‍යතුන් වහන්සේ ළඟට ගිහිල්ලා වන්දනා කරලා පැත්තකින් වාඩිනාට පස්සේ බදුරයන් වහන්සේ කස්සප ස්වාමීන් වහන්සේට කියන ඕවද කස්සප බික්කු කර ඕවද ඕවද කස්සප බික්කු කරෝයි කස්සප බික්කුන ධම්මිකත් ධම්මකින් කතා කස්සප භික්ෂුවන්ට ධර්ම කතා කරන්නේ අවවාද කරන්නේ අහං වා කස්සප බිකෝ වදෙය්‍ය ත්වං වා මම හරි නුඹ හරි වික්ෂුන් අවවාද කරන්න ඕන අහං වා බික්කෝණ ධම්මං කතං කරෙයන් ත්වං වා මං හරි නුඹ හරි වික්ෂුන් ධර්ම කතා කරන්න ඕනේ කතා කරන්න කියලා දුබ්බචාකෝ බන්ති භගවා දුබ්බවාකෝ බන්ති භගවා ඒතරහි බික්කු දෝවතස්ස කරණී ධම්මේ සමන්නාබිකු ස්වාමීනි දැන් භික්ෂූන් අකීකරුයි අකීකරු කරන කටයුතු වලින් යුක්තයි. කොයි කායද? බුදුරයන් වහන්සේ වැඩ සිටිය. කාශ්‍යප ස්වාමීන් වහන්සේ වැඩ සිටිය. ඒ කාලයේ වැඩ සිටිය භික්ෂුන් අකීකරු කියන. එතකොට එහෙනම් බලන්න මේ කීකරුකම කියන එක කොච්චර තියෙන්න ඕනද කියලා. ඒ කාලෙත් එහෙම වුණා නම් මේ කාලේ අකී කීකරුයි කියන කාරණාවක් හොයාගන්න බැරි තරම් වෙනවා. ඒ නිසා හොඳට ඒක තේරුම් ගන්න. ස්වාමීන් අවවාද රුස්සන්නේ අනුශාසනාව නුඹරටමයි ගන්න. ස්වාමීන් ආනන්දයන්ගේ ශිෂ්‍යයෙක් ඉන්නවා බණ්ඩු කියලා. අනුරුද්ධයන්ගේ ශිෂ්‍යයෙක් ඉන්නවා අබින්ජික කියලා. ඒ දෙන්නා තමන් කෙනෙක් කෙනාගේ ධර්ම දැනුමින් ඉක්මවා යන්න හදනවා. හරි කවුද බලමු හරියට ධර්මය කියන්නේ. බොහෝ කොට ධර්මය කියන්නේ ලස්සන ධර්මය කියන්නේ කවුද බලමු. ගොඩක් කියලා ධර්මය කියන්නේ කවුද බලමු. එන් තමන්ගේ ධර්ම විග්‍රහය පිළිබඳව තියෙන කරුණෙන් තමන් උදම්මනන. මොන හොඳට තේරුම් ගන්න. එතකොට ස්වාමීනි එතකොට එතකොට භාග්‍යවතුන් වහන්සේ එක්තරා භික්ෂුවක් භාග්‍යවතුන් එක්තරා භික්ෂුවක් අමතලා කියනවා මහණ මෙහෙන්න මගේ වචනින් අර ආනන්දගේ ශිෂ්‍යයා වන බණ්ඩුත් බලන්නකො නම යන හැටි. එතකොට ශිෂ්‍යයාගේ නම යන්නේ ගුරුවරයාගේ නම. ආනන්දගේ ශිෂ්‍ය බණ්ඩුරෙන්න කියන්නේ. අනුන්දර ශිෂ්‍ය අභිංජිකට එන්න කියන්නේ. මගේ වචනෙන් අමතන්න ගියේ. ඊළඟට එනවා. ඇවිදුනාට පස්සේ වන්දනා කරලා පැත්තෙන් වාඩි වෙනවා. ඇත්තද මහණ නුඹලා කියන්නේ මෙන්න මෙහිම කිව්වා කියලා. මේ කවුද ලස්සන ධර්මයේ කියන්නේ කවුද බොහෝ වෙලා ධර්මයේ කියන්නේ කවුද හොඳ ධර්මයේ කියන්නේ කතා කරන්න කියලා බලමු කියලා කිව්වා ඇත්තද? එහෙමයි ස්වාමී. බලන්න ඒ කාලේ වික්ෂුන්ගේ මොන දේ කරත් තිබුණ ලක්ෂණයක් තියෙනවා. සත්‍යවාදී. බුරු කියන්නේ. මොන්න දේ කරත් බුරු කියන්නේ. ඊළඟට අහනවා බුදුරජාණන් වහන්සේ කින්නකෝ තුම් මේ බික්වේ එවන් ධම්මං දේශසං ආජානී ආජානාත නුඹලා දන්නවද මම මෙහිම ධර්මයක් දේශනා කරලා තියෙනවා කියලා. නුඹලා ධර්මයේ සුබ දන කොයි වගේද? එන්න අපි කට්ටිය එකතු වෙලා ධර්මයේ කතා කරමු. දැන් කවුද හොඳට කියන්නේ කියලා බලමු. ධර්මයේ කාටද හොඳට විශ්වාසයෙන් කියලා දෙන්න පුළුවන් කියලා. කියන්නේ බලමු කියලා මෙහිම කීයටද කහදිනවා මම ඔහොම කිව්වා. අන්න එහෙම ඇහුවට පස්සේ කියලා නොහිතම් බන්ති නෑනේ ස්වාමීනි. නොචේ කියලා තුම්මේ වික්ක ඒවන් ධම්මං දේශිතෝ ආජන ඔබ දන්නවා එහෙම එකක් කියලා නෑ කියලා. අත කිංචරහි තුම්මේ මෝග පුරිසා. හිස් පුරුෂයනි කුමක් ආනිසංස දැකලාද ඒවං ස්වාක්කාත ධම්ම විනී පබ්බජිතු සමානෝ අඤ්ඤමඤ්ඤං සුතේන අවවාදේ මේ මොන ආනිසංසයක් දැකලාද මේ ධර්ම විනී ඉගෙනගෙන පැවිදි වෙලා මොකක් දැනගෙනද මොකකටද මේ ඔය කරන්න යන්නේ. මොකද්ද කරන්න යන්නේ කියලා. එහෙම එකක් දේශනා කළ නැත්තම්. ඊළඟට භාග්‍යතුන් වහන්සේගේ සිරිපා වන්දනා කරනවා. අතකෝ බික්කු භගවතෝ සිරිපාදේසු සිරපා නිප්පතිත්වා භගවන්තං කදෝච භාග්‍යතුන් වහන්සේගේ සිරිපා වන්දනා කරමි. මෙහෙම කියනවා අච්චයෝනෝ බන්තේ අච්චගම යතා බාලෝ යතා මුල්ලෝ යතා කුසලෝ බලන්නකෝ වැරද්ද වැරද්දකින් දකින්න ඇති. අනේ ස්වාමීනි අපට අපි අකුසලෙන් යට කරගිය. යට කරගෙන ගියා. බාලය වගේ, මෝඩය වගේ අකුසලම කරා. මේ වරදටම අපි ඇදලා ගියා. ස්වාමීනි මේක සුදුසු එකක් නෙමේ ස්වාමීනි. මේ ධර්ම විනයත් එක්ක මේ ශාසනය තුල මිහිම කරන එක වැරදක් හැටියට අපි දකිනවා පිළිගන්නා සේක්වා කියලා ඉල්ලා සිටිනවා. ඊළඟට භාග්‍යතුන් වහන්සේ වැඩ පදාරනවා එහෙම දේශනා කරාට පස්සේ තග්ගතුන් මේ භික්ඛවේ අච්චයෝ අච්චගම යථා බාලා බාලයෙක් විදියට ඉතිනේ ওই විදියට කටයුතු කරන කාරණා වැරද්දක් කියලා දකිනවා නම් ඒක සංවරයක් ඒක වරද වරද හැටියට පිළිගන්න එක සංවර භාවයට උපකාරයක් ඒක ධර්ම විනය ආර්ය විනය අභිවෘද්ධියක්මයි තියෙන්නේ කියලා බුදුරණවහන්සේ වදාරනවා. එතකොට බාලයන් මෝඩයන් වගේ කටයුතු කිරීම වැරදි කියලා පිළිගත්තා. දැන් බලන්නකෝ එච්චර හැකියාවක් සත්‍යවාදීවත් එක තිබිලා තියෙනවා. නිසා ඒක හොඳට තේරුම් ගන්න. එමෙ ဒုတိ ය වාද සූත්‍රයේ අතකෝ ආයස්මා මහා කස්සපෝ යන භගවත් වෙන ප්‍රසංග කස්සප ස්වාමීන් වහන්සේ භාග්‍යතුන් වහන්සේ ළඟට ඇවිල්ලා වන්දනා කරලා පැත්තකින් වාඩි වුණාට පස්සේ බුදුරණන් වහන්සේ කස්සප ස්වාමීන් වහන්සේ කියන ඕවද කස්සප බික්කු කරෝහි කස්සප බික්කුණ ධම්මින් කතං කස්සප භික්ෂුන් අවවාද කරන්න ධර්ම කතා කරන්න එක්ක මම කරන්න ඕනේ එක්ක නුඹ කරන්න ඕනේ එහෙම කිව්වහම කියනවා දුබ්බවා කෝබන්ති භගවා ඊතරේ භාග්‍යතුන් වහන්සේ දැන් ඉන්න භික්ෂූන් අකීකරුයි අකීකර කරන කාරණාවෙන් යුක්තයි අක්කම අපදක්කින අනුශාසනාවක් යම් අවවාදයක් දුන්නාට පස්සේ පැදකුණු කරලා පිළිගන්නේ නැහැ ස්වාමීනි කියලා වදාරනවා ඒ කාලේ කියන්නේ යස්ස කස්සචි බන්තේ සද්ධා නත්ති කුසලේස ධම්මේස ස්වාමීන් මේ අයට කුසල ධර්මයන් කෙරෙහි කියන්නේ කුසල ධර්මයන් කියන්නේ දක්ෂතාවයෙන් යුක්ත ස්වභාවය. හරි දේවල්. දක්ෂතාවයෙන් යුක්ත ස්වභාවය. ඒක පිළිබඳ ශ්‍රද්ධාවක් නැහැ. අදහන්නේ නැහැ ඒක. ඒ වගේම හිරි ලැජ්ජාවක් නැහැ කුසල ධර්මයන්ට. බයක් නැහැ කුසල ධර්මයන්ට. වීරියක් නැහැ කුසල ධර්මයන්ට. පඤ්ඤාවක් නැහැ කුසල ධර්මයන්ට. තස්ස යාරාති වා දිවසං ආගච්ඡේති කුසල ධර්මයන්ගේ වර්ධනයක් දිවා රාත්‍රියේ දෙකේම දකින්න ලැබින්නේ. සද්ධා, හිරි, පොතක්, විරිය, පඤ්ඤා නැහැ කියන කුසල ධර්මයන් කෙරේ. හරියට ස්වාමීන් වහන්සේ මේ වගේ දෙයක් කලවර දවසට හඳේ ස්වභාවය වගේ. ඒ කියන්නේ කලවර වේගනන හඳ පැත්ත වගේ. එන්න එන්න පිරීමක්මයි තියෙන්නේ. ඒ කියන්නේ හඳ අඩුවීමක්මයි වෙන්නේ. අන්න ඒ වගේ තමයි යමෙකුට කුසල ධර්මයන් කෙරෙහි ශ්‍රද්ධාව, වීරිය, සද්ධා, හිරියොතප්, විරිය, පඤ්ඤා නැත්තම් ඔහුගේ අභිවෘද්ධියක් වෙන්නේ නැහැ කියන්නේ. ස්වාමීන් සද්ධා රහිත පුජ්‍යලයාගේ මේක පිරිහීමක්මයි ලැජ්ජා නැති පුජ්‍යලයාගේ මේක පිරිහීමක්මයි බය නැති පුජ්‍යලයාගේ කුසීතයාගේ ප්‍රඥා රහිත පුජ්‍යලයාගේ මේක පිරිහීමක්මයි ස්වාමීන් ක්‍රෝධ කරන පුජ්‍යලයාගේ මේක පිරිහීමක්මයි ස්වාමීනි බද්ධ වෛරයේ තියෙන පුජ්‍යලයාගේ මේක පිරිහීමක්මයි ඒ වගේම ස්වාමීනි ධර්මයෙන් අවවාද කරන භික්ෂුන් නැතිවීමත් පිරීමක්මයි කියන්නේ. ඒ කියන්නේ ධර්මය අවවාද කරන භික්ෂුන් නොවෙනවනම් අන්නේ කාරණාවත් පිරීමක්මයි කියනවා. නසන්ති භික්ඛෝ වදකානි බන්තේ පරිහානමේ. දැන් ඇයි ධර්මයේ අවවාද කරන භික්ෂුව නැති වෙනවා නම් පිරීමක් කියන්නේ? අරහෙම කට්ටි ඉන්නකොට අවවාද කරන්න එනවද? වෙන්නේ නැහැ. එතකොට එහෙනම් අවවාද කරන බවක් එන්නේ නැහැ. අන්න එතකොට එහෙනම් ඒකත් පිළිහිමක්මයි. ස්වාමී ශ්‍රද්ධාව තියෙනවා නම් කුසල ධර්මයන් කෙරෙහි ලැජ්ජාව බය තියෙනවා නම් වීරිය තියෙනවා නම් ප්‍රඥාව තියෙනවා නම් දිවා රාත්‍රී දෙකේම ලැබෙනකොට ඔහුට වෘද්ධියක්මයි අභිවෘද්ධියක්මයි තියෙන්නේ ස්වාමිනීක මේ වගේ දෙයක් සඳ පිරීනනවා වගේ සඳ පිරෙනකොට එන්න එන්න දීප්තිය වැඩි වෙනවා අන්න ඒ වගේ තමයි සද්ධා හිරියොතා පිරිය පඤ්ඤා කියනවා නම් එයාලගේ අභිවෘද්ධියක්මයි තියෙන්නේ නොපිරීමක්මයි. ශ්‍රද්ධාව තියෙන පුජ්‍යලයාගේ නොපිරීමක්මයි ස්වාමීනි. ලැජ්ජා බය වීරිය ප්‍රඥාව තියෙන පුජ්‍යලයාගේ නොපිරීමක්මයි. ක්‍රෝධය නොකරන පුජ්‍යලයා නොපිරීමක්මයි. බද්ධ වෛරය නොකරන පුජ්‍යලයා නොපිරීමක්මයි. අවවාද කරන භික්ෂූන් සිටීම නොපිරීමක්මයි. පිරියෙන්නේ නැහැ කියන්නේ. අන්න බුදුරණවහන්සේ ළඟට වදාරනවා කසපු ස්වාමීන් වහන්සේ මේක කිව්වේ සාදු සාදු කස්සප කස්සපේක හිමම තමයි කුසල ධර්මයන් සද්ධාහිලත පිරිය පඤ්ඤා නැත්තම් පිරිහීමක්මයි ඒවා තියෙනවා දියුණුවක්මයි කියලා අර කාශ්‍යප ස්වාමීන් වහන්සේ කියපු කාරණා ඒ විදිහටම කියලා බුදුරන් වහන්සේ ඒක අනුදැන වදාරනවා ඊළඟට අවසාන ඕවාද සූත්‍රය අපි ඒක කරලා නවත්තමු අවසාන ඕවාද සූත්‍රය ඒකෙත් කාශ්‍යප ස්වාමීන් වහන්සේට කියනවා කාශ්‍යප භික්ෂුන්ට අවවාද කරන්නේ ධර්මය කියන්නේ එක්ක මං කියනවනේ එක කාසප කියනවා. කියන්න කියනවා. ඊළඟට කියනවා ස්වාමීනි දැන් භික්ෂූන් අකීකරුයි. අකීකරු කරුණ වලින් යුක්තයි. අවවාද අනුශාසනා පැදගුණ කළ පිළිගන්නේ නෑ ස්වාමී. නూరుටමයි ගන්න. කාසපේ ඒක ඇත්ත. ඉස්සර නම් වැඩිමහල් භික්ෂු වනාන්තරේ හිටි. ඉස්සර වැඩිමහල් භික්ෂුන් හිටි වනාන්තරේ. අරණ්‍ය වාසය කළා. පාංශකුල සිවුරු පෙරෙව්වා. පිණ්ඩපාතික පිණ්ඩපාතයෙන් හිටියා. ඒක වර්ණනා කර පාංශකුල සිවුරු පෙරව වර්ණනා කර තකී තුන් සිවුරෙන් හිටියා වර්ණනා කර අල්පේච්චකමින් හිටියා වර්ණනා කර සන්තුත්තිකමින් පරිවේකමින් ආරද්ධ වීර්යයෙන් හිටියා වර්ණනා කරා. එතකොට එහෙම වර්ණනා කරනකොට ඒ භික්ෂූන් එනකොට ඒ භික්ෂූන් දකින්නකොට මොකද වෙන්නේ? අර වනාන්තරේ ඉඳලා එනකොට අර ඒ භික්ෂූන් දකින්නකොට ඒ භික්ෂූන්ට ගරු බුහුමන් දක්වනවා. එන්න කියනවා, වැඩ සිටින්න කියනවා. මෙන්න මේ විදිහට ඔබ ස්වාමීන් වහන්සේලා දැකීම සුන්දරයි කියලා පිළිගන්නවා කියලා. නවක භික්ෂුවන්ට හිතෙනවා කියනවා අනේ මේ මේ භික්ෂුන් වනාන්තරයේ ඉන්න ඊළඟට අල්පේට සන්තුෂ්ටි පවිවේක විරියාරම්භ වලින් කටයුතු කරන භික්ෂුන් දකින්නකොට ඒ වර්ණනාවත් ඒ කණිය මේක කොච්චර සුන්දරයිද ඒ නිසා අපිත් ඒ විදිහට වෙන්නට ඕනේ උත්සාහ කරන්නට ඕනේ කියලා අන්න හිතෙනවා. කාශ්‍යප දැන් භික්ෂූන් එහෙම නැහැ. දැන් භික්ෂූන් පින්ඳ පාතේ ඉන්නේ, ත්වන් ප්‍රාංශ කුල සිවුරෙන්නේ, අල්පේක සන්තුට්ටි පවිවේක විරියාරම්භ එහෙම නැහැ. පිරිස එක්කම ඇලී ගලී වාසය කරනවා. මෙහෙමයි ඉන්නේ. ඉතින් හැබැයි ඒ භික්ෂූන්ට තියෙනවා මොකද කීර්තියක් කියලා. යසස්සී ලාභී ඔවුන්ට කීර්තියක් තියෙනවා පින්ඳ පාත හොඳට ලැබෙනවා ආහාර පාන ගිලම්පස හොඳට ලැබෙනවා දැන් තේර භික්ෂූන් දැන් කලින් තේර භික්ෂූන් අර කටයන ගරු කරේ. දැන් තේර භික්ෂූන් ගරු කරනවා. එන්න ස්වාමීනි ඔබලා දැකීම සතුටක්මයි සබ් කියලා පිළිගන්නවා. එතකොට දැන් කොයි කාලෙද මේ කියන්නේ? අතීතේ. සිවුරු පිළිකර හොඳට ලැබෙන ප්‍රසිද්ධ කෙනෙක් පිළිගන්නවා. එතකොට නවක භික්ෂූන්ට දෙනවා. අනේ මටත් මිය වෙන්නේ නැත්තම්. මටත් හොඳට ප්‍රසිද්ධ කෙනෙක් වෙන්න නැත්තම්. මටත් හොඳට සිවුරු පින්න පාත ගිලම්පත ලැබෙනවා නම් හොඳයි කියලා මෙන්න මෙහෙම හිතෙනවා කියනවා. දැන් අතීතයේ අර වගේ අයට ගරුබුමන් කරා. දැන් මේ වගේ අයට ගරුබුමන් කරනවා. මේක බොහෝ අහිත පිණිස පවතිනවා. යං හිතං කස්සප සම්මා වදමාන වදේ uppadduta brahmachari brahmacharupu brahmacharupadd වේන කස්සප ඔය කරුණ ගැන හරියට කියනවනම් බ්‍රහ්මචාරීන් වහන්සේලාට උපද්‍රවයක් වෙලා තියෙනවා. බ්‍රහ්මචාරීන් උවදුරකටපත් වෙලායි තියෙන්නේ. ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා වලින් යට කරගලයි තියෙන්නේ Brahmachari ජීවිතය. Brahmachari ජීවිතය කරදරයකට වැටලා කීර්ති ප්‍රශංසා වලින් යට කරගෙන ඉන්නේ කියලා බුදුරජාණන් වහන්සේ කාශ්‍යප ස්වාමීන් වහන්සේට පදාරනවා. එතන කාශ්‍යප සංයුක්ත සූත්‍ර කීපයක් තියෙනවා. මේ සූත්‍ර ටික තමයි ඔයාලට ගොඩාක් වැදගත් වෙන්නේ. අ ඉතින් ඒ නිසා ඒ ටික තව සූත්‍ර හතරක් හරි පහක් හරි තියෙනවා. මේ ටිකෙන් මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් අහන්න. අතර සම්බන්ධ සිල්ලපාතේ ඉන්නවා මේක වර්ණනා කරනවා කියන්නේ සමන්විත නෙවෙයි නෑ නෑ කරන එක කරන තමන් කරනවා කියන එක නෙමෙයි ඒ කටයුත්ත අනිත් ඒ සම්පූර්ණි කියන්නේ ලද දෙයින් සතුට වෙනවා කියන එක ඒ කියන්නේ එකයි ඇලීම කියන එක නෙමෙයි සතුට වෙනවා කියන්නේ නෑ සතුට වෙන්නේ නෑ පීඩාවක් විඳින්නේ නෑ කියන්නේ ඇලීම කියන එක නෙමෙයි. කියන්නේ ගැටීමට එන්න ඉඩක් නැහැ කියන එක. ඊයර්තෙන් සතුට වෙනවා කියලා. අනිත් එක තමයි පවට බය කියන්නේ මුලින් කියන්නේ ඒකට අතන විග්‍රහය තියෙන්නේ කුසල් පැත්තෙන්. ඒ කියන්නේ ලබු කුසල් උපදවා ගන්න පංකුසල් එතන පවට බය කියනවා රළු මට්ටමේ අර අකුසල් වලට බය කියන එක ප්‍රයයන්ගේ ඔව් ඒ කියන්නේ තවට බය කරනට අකුස කුසල් නැති භාවය කුසල් නැති භාවය කියන කාරණාවත් බයක් ඇති වෙන දෙයක්. ඒකට ඒකත් බයක් වෙනවා. පොත්තප්ප කියන්නේ බයමයි. ඉතින් අර බය විග්‍රහ කරන පවට බය කියලා තමුත්තබ්බ කියන්නේ බය කියන එක. සතරපුත් දාතවල තියෙන සුළු වර්ගද එතන කියන්නේ එතන කියන්නේ ඒකට අලුත් එතන අර හතරෙන් හතරෙන් මේ එක කාරණාවනේ කියන්නේ කරන හතරක් වෙන්නනවා අකුසල් නූපන්නේක උපදින එකත් උපන්නේක ප්‍රහාණය නොවන එකත් එතකොට අරක නූපන්නේක ඉපදීම ගැන වගේනේ සාරිපුත්‍ර සානන්තයට කතා වෙන්නේ ආනන්ද සම්මතය ආවිද සම්මතය ගෝල දෙන්න ධර්මය ගැන කුමාර කරගන්න විදිහ දේශනා කරන පුරුදු හම්බෙන්න වෙන හෝ ගොඩක් අවස්ථාවක් තියෙනවා තව පොඩ්ඩක් විස්තර කියලා දෙන්න පුළුවන් නම් අපිට ඒ වගේ ඇති වෙනකන් අපි හිතේ ඉන්න සමහරවල් ගහන් කරන කාරණා නැත්නම් ඒවා සාකච්ඡා කරන සාකච්ඡා කරන ඒකට හොඳින් කරන්න උත්සාහ කරනවා සාමාන්‍යයෙන් ඒවත් අපතේ ඉන්න නෑ දැන් අර ධර්ම දේශනා ගැන කිව්ව එක එක්ක අපි තමකෝ තව කෙනෙකුට උපකාර කරන අදහසින් කටයුතු කිරීම ඒක සත්‍යයි. ඒක අනිවාර්ය විය යුතුයි. ඒක මහාන් තත්ත්වකමක් නෙවෙයි. ඒක පඬිතුකමක්. තව කෙනෙකුට උපකාර කරන අදහස. තමන් දකින්නේ තමන් කෙරෙහිදී. දැන් ඇත්තටම ගත්තොත් මම ඉස්සරහ කියලා තියෙනවා මම මගේ චරිතයට අකමැති. මොකද මම මගේ චරිතයට අකමැති වර්තමාන සමාජයේ ප්‍රසිද්ධ වාහනයක් පාවිච්චි කරන භික්ෂුවක් කියන කාරණාව දකින්නේ අමුතු කෝණයෙන්. ඒ කාරණාවට මම අකමැතියි. එතකොට නමුත් මම දන්නවා මන් තුලින් හොඳක් වෙනවා කියලා. චරිතෙට මම අකමැති වුණාට මම කරන කාරණාව තුළින් යහපතක් වෙනවා. මම සමාජයේ දකින ඒ කියන්නේ සමාජයේ දකින භික්ෂුවගේ ප්‍රසිද්ධ ටීවී එකේ බණ කියන සහ හොඳ වාහනයක් පාවිච්චි කරන කියන කාරණාවේ දකින කෝණයක් තියෙනවා. ඒ ටික මගේ තිබුණට මට අපේක්ෂාවක් නැහැ ඒ විදිහට ඉන්න ඕන කියලා. ඒක නිසා මගේ තියෙන ඉලක්කය ධර්මයේ කියනවා කියන්නේ. දැන් මේක පිටත පේනවා. මං අසුරු කරන අයට හැරෙන්නේ ඒ ධර්මයෙන් ප්‍රයෝජනයක් ලබන අයට හැරෙන්නේ පිටට එක පේනවා. පිටට පේන්නේ එකම විදිහට. වෙනසක් නැහැ. අන්න ඒ වගේ පිටට එක එක පේන්න පුළුවන්. ඒ කියන්නේ අපි හිතමුකෝ තව කෙනෙකුට උපකාර කරනවා කියන අදහසින් යමක් කියනකොට නිකන් මහාන් තත්ත්වකමක් කියලා පිටට පේන්න පුළුවන්. හැබැයි Tamanne දන්නේ ඒ කාරණාව. තව කෙනෙකුට උපකාරයක් කරනවා කියන්නේ. Taman ඒ කාරණාව දන්නවා නම් ඒ කාරණාව කරන්න ඕනේ. ඒ උපකාරය කරනවා කියන්නේ. පිටට මනින්න බෑ. පිටට ඒ කියන්නේ පිට හැම වෙලෙම දකින්නේ අඩුවක් වෙන කෝණයක්ම. පිටට ඒ කාරණාව පේන්නේ නැහැ. ඉතින් ඒ නිසා ඒක අනිවාර්යෙන් කරන්න ඕන උපකාරයක් කරනවා කියන කාරණාව. ඊළඟට තමයි මහාන්තත්කම කියන කාරණාව වෙන්නේ වාදයක් යනවනම්. වාදයක් ඉස්මතු වෙනවනම්. Taman තමයි හරියට දන්නේ කියන කාරණාවෙන් ඕකෝ විදිහට නෙමෙයි වෙන්නේ මේකයි. මම මෙහිම අහලා තියෙන මෙහිම අහලා තියෙනවා කියලා අන්න එහෙම වෙනවනම් ප්‍රශ්නයක්. අනුකම්පාවෙන් යුක්තව කියලා දෙන එකයි මහාන්තත්කමත් එක්ක Taman දන්න බව ඉස්මතු වෙලා කතා කරන එකයි කියන්නේ දෙකක්. ඒක නිසා ඒ කාරණාව ඇත්තටම දැන් පුත් ධර්ම කරුදන කුණිදම ඔය අහුවා වගේ සත්‍යයනාව කළා හැම කාරණාවකම ඒක සාධාරණයි. මොකද දැන් මේ ප්‍රවිද්දාගේ මම අර මෙලකදී කාරණාවක් මේ යුග් එක ධර්මයේ ගැන සත්‍යයනා කිරීම කියන ජීවන වෘත්තිය ඒ කියන්නේ ජීවන වෘත්තිය කියන්නේ ඒක. එතකොට එනම් මේ කර්ම හැම එකක්ම කරද්දී සාධාරණයි. ඉතින් ඒකෙදි අන්නයට උපකාර කරගෙන ඉන්නවා කියන කාරණාව එක සිදුවෙන එක ඒක මහන්සත්කම නෙවෙයි. ඒක කැපිලා පේන එකක් නෙවෙයි. ඒක පඬිතුමාණන් ඉස්මතු වීමක් නෙවෙයි. මම අයෝධ්‍යක දකින්න ඔය කාරණා. ඒ කියන්නේ අයෝධ්‍යක තියෙනවා ටිකක් උපකාර කරන ඒ කියන්නේ ඒක මහන්සත්කම නෙවෙයි. ඒක පඬිතමානීකමක් නෙවෙයි. ඉතින් ඒක නිසා නැත්නම් අපිට ගොළු වෙලා නින්දේ කතා කරන්න වෙන්නේ. දැන් අර අතනක් තිබ්බ අවවාද කරන අය නැත්නම් ඒක පිළිහිමක් කියලා. ඉතින් ඒක නිසා ඒක හොඳට තේරුම් ගන්නට ඕන නැත්නම් වෙන්නේ මොකද? අපි අපි ඇතුලෙන් හිතින්ම වාගෙන ඉන්න දේවල් ඇත්ත නෙමෙයි. හිතින්ම හොයාගෙන ඉන්න දේවල් කවදාවත් ඇත්ත නෙවෙයි. අපිට හිතෙන් අපි මනින්නේ හැම එකක්ම මම එකයි බාහිරට දැන් මම මම උපමාවට නම් මම කියුවේ ඒකයි. බාහිර මනින්නේ බාහිර සිද්ධියට පේන ටික. කාටවත් බාහිර හිත පේන්නේ නැහැ. හිතේ ස්වභාවය පේන්නේ. එතකොට එහෙනම් බාහිරට ඒක කවදාවත් මනින්න බෑ. ඉතින් ඒ නිසා අනිවාර්යෙන් ඔයාලා අතර කතා කරනකොට ඒ උපකාරශීලී බව තියෙන්න ඕනේ. ඒක නැතුව හරියන්නේ නැහැ. තමන්ගේ අර මාන්නකාරක මහාන්තත්කම උද්දච්චකම නැත්නම් තමන් හොඳට දන්නවා කියන කාරණාව ඉස්මතු වෙන ගතියක් ඇතුලෙන් එනවනම් ඒක හරියන්නේ. සාසය නම අර දීකුණු පන්තරාත්මක උදේවය නැතිනේක බාහිරට වෙනවා කියනවා ඒ ඒ සක්‍රා නිරෝධය අනු ජීවිත වැඩ පිළිවෙල කියන කාරණා එතකොට කාටද පේන්නේ බාහිරට? එහෙම ඇසුරු කරනවා කියන්නේ නැත්නම් පේන දෙන්නේ. තව එකක් තියෙන්නේ ජටිල සූත්‍රයේදී කාලය ප්‍රඥාවෙන් යුක්තව ප්‍රඥාවන්තයෙක් ඇසුරු කරනකොට තමයි ඒක නම තේරුම් ගන්න පුළුවන්. නැත්නම් තේරුම් ගන්න බැහැ. එතකොට අපි කාලයක් සමීක්ෂණයක් කරන්නට ඕනේ. අපේ ප්‍රඥාව තියෙන්න ඕනේ. ඒ ගැන අවධානයක් තියෙන්න ඕනේ. අන්න එහෙම යනකොට බාහිර බාහිරට ඒ අය තේරුම් ගන්න පුළුවන්. නැත්තම් තේරුම් ගන්න අනික හැම වෙලෙම තියෙන එකක් තමයි මම අර කිව්වෙත් එක දැන් මගෙන් බනහන අයට ওই කාරණා වෙන්නේ. ඒතර එයාලා බහින් මනින්නේ නෑනේ. ඒතකොට එහෙම නැති කට්ටියන් තමයි ප්‍රශ්න තියෙන්නේ. ඒ වගේම කෙනෙක් යම් දෙයක් කරන්නේ අර උපස්කලේ සමත් වෙන්නේ ඒකත් අර ළඟින් අතුරු කරන කෙනෙකුට තේරෙන්න පුළුවන් ඒක. ඔව්. ඒකට තේරෙන්න පුළුවන්. සමහර වාදිනේ අර අනිත් පැත්තෙන් බලද්දී ඒ වැඩි ළඟින් ආශ්‍රය කරන්නේ නැති කෙනෙකුට ගුණයක් විදියට පේන්නත් පුළුවන්. ඒක නේද? අර රතන සාමාසිකයේ ඒක ගුණයක් විදියට කරනවා වගේ ළඟින් ආශ්‍රය කරන්නේ නැති කෙනෙක් අර විදියට අර කියන්නේ හොඳ ධර්මයේ කියනවා නම් අර මොකක් කර කියනවා නම් අර එයා එයාත්මතු වෙන්නේ කියන්නේ ඒවට එයා ගුණයක් විදියට තමයි බයින්නවා කියලා පුළුවන්. අතින කරුණාවේ භ්‍රමචාරයේ කියන කීිතක සංසාරයෙන් නැරලා ඉතින් නිසා කියන කරුණක් දැන. මට ගොඩක් කියන්නේ දැන් තියෙන සම්පතේ දෙවි හැම අවස්ථාවකම ලොකුන්නාගේ ඒ ලාභය ඇතුලේ අපි මා අපි යටි යන්නේ කියන එක කියන්නේ කීිතක සංසාර ඒ හැම දෙයක්ම සම්මාසෙන් සාධාරණේ නිසා කියන එක හැම වෙලේම හිතට ඇවිල්ලා තියෙනවා අන්න ඒුණාට අර අර ඇතුලේ ඉන්න අර ඇතුලේ කොහොමද ඉන්නසන්නත් ඒකට ඒක සමාජයට හිත කොච්චර හරි හරිම ප්‍රේක්ෂාවෙන්ද උත්සාහ කරනවා ඒකට අනේ ඒ ලාභනේ කියන තැනද හරි හිතට එකක් දෙනකොට ඒක උපකලයක් හිතේ අපි දෙකක් කියනවා. ඒක මුල් කරගෙන මහාන් තත්ත්වකමක් වෙනවා කියන එක උපක්‍රේත පැත්තට යනවා. හැබැයි මම අපි හිතමුකෝ ඔයාලා මගේ ගෝලියෝනේ. එතකොට මගේ ගෝලියෝ කියන කාරණාවේදී මම ස්වාමීන් වහන්සේ කියන හතුට වීමක් තියෙනවා. අන්න ඒ කාරණාව කියන්නේ දැන් ස්වාමීන් වහන්සේට ගරු කරන්නේ. ස්වාමීන් වහන්සේ නිසා මේක ලැබෙන්නේ. එතකොට ඒකත් එක්ක සතුරු වීමක් සතුරු වීම කියන එක උපක්‍රේතයක් නෙමෙයි. අපිට ඒකෙන් නිකන් මහා තත්ත්වකමක් වෙනවනම් ඒක උපක්ලේශය කියලා. අතනින් මේක උපක්ලේශය නැත්නම් අපිත් නිකන් දුරින් ඉන්න අර නිකන් මේ අපට අපට අදාළ නැහැ. ඒ කියන්නේ ඔයාලා මම එක්ක හරි යනකොට මම හරි අවස්ථාවක් යනකොට ආ ගන්නත් අපට නෙමෙයි අපට අදාළ නැහැ ඒක. ඒ කියන්නේ එහෙම ඉන්න එක හරි නෑ. එතකොට එහෙම යනකොට ඔයාලා මාත් එක්කම යනවා. නැත්නම් අර අර කැපිලා පේන්න නැතිකමින් කැපිලා පේනවා. අපි හිතමානි ආනන්දයක් ගන්න අපේ. ඔව්. හ්ම්. හිතමානි ආඩම්බරය කියන කාරණාව. ඒක ඒක තියෙන්නට ඕන. ඉතින් දැන් අපි මේ සුළු පිළිසකට ආම්බන අර සීල අවස්ථාවක් අනිත්‍යයි. මේ විතර එක එකක් කියව. ඒක නෑ ඒක ප්‍රශ්නයක් නෑ. අනිත් නොලබේවා කියලා ඉතර නෙවෙයි අපි කියන්නේ. හ්ම්. ඒකත් එක්ක ඒක උපක්‍රේසක් නෑ. නෑ ඒක අපි ආනිසංස පැත්තේ හිතන්නේ. නැත්තම් අපි ওই පැති දෙකෙන් එක පැත්තකට හේතු වෙනවා. ඒ කියන්නේ දැන් ඒ කියන්නේ මගේ කවුරුත් නෙමෙයි. ඒ කියන්නේ දැන් අපි බුදුරන් වහන්සේ වෙනුවෙන් පෙනීනකොට බුදුරන් වහන්සේගේ ශ්‍රාවක වෙනවා. එතකොට ඒ ඒ වගේ ගුරුවරයෙක් වෙනුවෙන් පෙනීනකොට ගුරුවරයාගේ අයිතිත්වයේ දැන් අපි ලෝකයේ මට්ටමින් පවා ගත්තහම ඒ කියන්නේ ඒකේ මහාන්තත්වකම නෙමෙයි බූදලේ යන්නේ ලෝකයේ මට්ටම. ඊළඟට හැම අයිතිවාසිකමම යන්නේ ඒ ඒ සමීපත්වයේ එක්කනේ. අනිත් පැයට දෙන්නේ නැහැ. එතකොට එහෙනම් ඒ ඒක ඒ කියන්නේ එහෙම නොවි අපි ඉන්න යන කොටත් අපි තුල මමත්වයේ ඉස්මතු වීමක් වෙනවා. දෙපැත්තම වෙනවා. ඒකෙන් තමයි තමයි සතුටක් මුදිතාවක් වගේ මුදිතාවක් ඔව් ඒ කාරණා මුදිතාව. බලන්න මේ සංස්කෘතික සූත්‍රයේ කියුපතේ කියන නොහොබිනා විදිහට නොගැලගෙන විදිහට කටයුතු කරන්නේ කියලා ඒක මේ මට හිතන්නේ පැටි හිතේකින් වගේ කතා කරනකොට පොඩක් අතේ කාරණා. ඒකේ ගොඩක් හිතින් මිත්‍යා ආජීවයක් තමයි කතා කරන්න තියෙන්නේ. ඒ මිත්‍යා ආජීවයට අනුව කටයුතු කරමින් සිවුරක් ලැබීමට කටයුත්තක් කරනවා නම් එතකොට ඒක නොහොබිනා පැත්ත. සම්ම මිත්‍යා ආජීවය කරනවා සම්ම ප්‍රෝ ඔක්කොමයි කියන්නේ. මිත්‍යා ආජීවය කියන සේරම ටිකයි. මිච්ඡා ජීවෙන් ජීවිතේ පවත්න්නේ නැහැ කියනකොට නොබිනාද සිදු වෙනවා කියන්නේ වෙන්නේ නැහැ. චන්දුතින් සූත්‍රයේ කතා කරන්නේ ජීවවලට යනකොට සඳකෝ කියන්නේ ඒකවල ගරාගෙන ඉඳස් දිහා ගඟක් දිහා බලනවා වගේ බලන්න කියන්නේ. ඒකවල විශේෂයෙන් අපි දන්න ගොඩක් හරි විතරක් දායක පොඩි හැදිලා තියෙනවා. ඒකට ඒගොල්ලෝ අහනවා තමයි මම මොනවද වුනේ කොහොමද කියන එක. පෞද්ගලිකවම සමාජෙම දෙදරටත් පින්න කාතේ යනවා නම් දානෙකට යනවා නම් එතකොට අර එතන විශේෂ වෙනවා. අපි කන්ති දේවල් ඉල්ලන්න පුළුවන්කම දෙන්න හැදෙනවා. ඒක ඒ වගේ අවස්ථාවල මොනවද විනය කියන්නේ දැන් මේක පැති දෙකක්. විනය අනුව ගත්තට පස්සේ ඒක සාධාරණයි. ඉල්ලන්න පුළුවන්. ඉල්ලන්න පුළුවන්. ඊළඟට ශ්‍රද්ධාවෙන් දෙන කාරණාවේදී දැන් අපි ගත්තොත් මම ওই කලින් කියලා කියනවා බුදුරණවහන්සේ රණ්ණු මුල්ලෙම නියම සිවුර දුන්නේ නෑ නෑ මම භික්ෂුවක් මට මේව හරියන්නේ නෑ මටව ගැළපෙන්නේ නෑ පරිස්සම කරේ නෑ රණ්ණු මුල්ලෙන් නියම සිවුර දෙකක් පූජා කරේ මේ පිරුණම් පාන්න යනකොට ඉතින් ප්‍රතික්ෂේප කරේ නෑ එතකොට සමහර අවස්ථාවල් කියනවා අපි කෙනෙක් මේකේ හැම පැත්තකම බැලියොත් අපේ කෙලෙසි අපේ කෙලෙසය කියන කාරණාව පැත්ත බලනකොට අපට ඇත්තටම හැම එකටම තීරණය ගන්න පුළුවන්. ප්‍රධානම දේ අපේ කෙලෙසය. ඉතින් ඒ නිසා අපේ ආසාව වැඩි වෙන විදිහේ දෙයක්ද? දැන් සරල මම පුංචි උදාහරණයක් කියනවා. දැන් ඇත්තටම දැන් දැන් මට දායකයෝ ගොඩක් ඉන්නවනේ. විශාල ධන තියෙන දායකයෝ ඉන්නවා. ඕන දෙයක් කියන්න පුළුවන් දායකයෝ ඉන්නවා. හැබැයි මම අවශ්‍යතාවයට අනුව මොහක් හරි කියනවා මිසක් මම කවදාවත් මේ නැත්නම් දැන් පුදුම මෑණියාරණ්‍ය හදනවා මට ඔක්කොම හදලා දෙන්න කියලා කියන්න පුළුවන් කට්ටිය ඉන්නවා එතන මිනිකුටි ටික ඔක්කොම හදලා දෙන්න කියලා කියන්න පුළුවන් කට්ටිය ඉන්නවා හැබැයි ඒ වුණාට මේ ඒ කියන්නේ එයාලගේ යම් ප්‍රමාණයක් හම්බ වෙනවා යම් ප්‍රමාණයක් ඉල්ලනවා හැබැයි ඕනවට වඩා ඒකට ගියොත් අර ගෝපාලක සූත්‍රයේ තියෙන්නේ පැටියට නැතුව කිරි දවාගෙන බොනවා කියන කාරණා කිරි ගන්නවා කියන එක අන්න ඒක නොවෙන්නට ඕන. ඉතින් ඒක නිසා මේ අපි සමහර දේවල් ටිකක් මධ්‍යස්ථව කටයුතු කරන්න වෙනවා. මොකද හේතුව එහෙම නොවුනොත් එහෙම අපිට මේ සමාජයේ ජීවත් වෙන්න බැරි වෙනවා. සංසාරේ බඹරක් දෙවිදියට සිටින බඹරම විශ්වාස කරනවා. ඒත් PowerPoint තමයි. අනිත් අයගෙන් කිසි විදියකින් අයිතිත්වයක් නැහැ. දැන් අපි පුළුවන් තරම් අපි ඉක්මෙන්න ඕනේ. දැන් ওই කාරණාවදි පවා ගුරුවරයාට කියලා කටයුතු කරනවා කියන්නේ අපට පත්‍යක් ලැබෙන්නේ අපි කාටට දෙන්නේ ගුරුවරයාට අහලානේ ඔය පැත්ත යනකොට එතකොට කොහොමත් හිතේ කෙලෙසර ඉඩක් නැති වෙනව නේද හේතු කාරණා කියනකොට අවකෝන්නේ නැහැ කියලා හේතු කාරණා කියනකොට ආ කමන්නේ නැහැ කියලා එතකොට කොහොමත් අපේ කෙලෙසර ඉඩක් නැති වෙනවා දැන් සැපෙන් ඉන්නවා කියන්නේ. දෙතු දැහැමි. දැන් සැපෙන් ඉන්නවා කියන්නේ. සතුටින් කියන්නේ. දැන් ජීවත් වීම සැප සැපවත් කියන්නේ. යථාලාභ සම්පූර්ණය කියන්නේ. යථාලාභ සම්පූර්ණය කියන්නේ. ඒ යම් ආකාරයෙන් ලැබෙනවා හතුරනවා කියන්නේ. ලාභ සත්කාර සමාධිර ප්‍රශ්නයක් කියලා අන්න එතනත් පැහැදිලි කරන්නේ. අර නිත්‍ය සුඛ නිතරම සුඛ විහරණය නේ. නිතරම සුඛ විහරණය දේශනින්ද වුණ උච්චේතන. ක්‍රමල. නිතරම සුඛ විහරණය කියන විශේෂයෙන් පොප්ලිස් එන් පවෙන් වෙන්න පුළුවන්. දැන් සමාධි නිතරම සුඛ විහරණය තියෙනවා. ඒ කියන්නේ උපක්ලේශයක් නොවි අර්ථාන්විත දිටදම සුඛ විහරණයක් වෙනවා. ඇත්තම අත්ව මේ සූත්‍රයේ කියන කාරණාව එක්ක බැලුවහම අල්පේච්ඡව සන්තුෂ්ටිව ඉදීම කියන කාරණාව තුලින් ලැබෙන දිටදම සුඛ විහරණයක් නිසා ඒ ඒ ඒ ඒ බව අල්ලගෙන ඉන්නවා කියන කාරණාව නෙමෙයි. මෙහෙමයි තියෙන්නේ. දැන් මම මම කියලා දෙන ධර්මයේ තුල මම හැම වෙලෙම කියලා දෙන එකක් තියෙනවා මම ගෝලිය හදන්න හිටියේ නෑනේ ඊළඟට ඇත්තටම මම මොදස් මහන කරන එකත් මම මගේ ගුරුවරුන්ගෙන් අහලා කරේ කියන්නේ මාත් එක්ක සමීපව ඉතිපු ගුරුවරුන්ගෙන් එතකොට අමදස් ඊට අමදස් මහන කරපස්සේ සායත්ම කියලා ලොකු මහන කිරීමක් තිබ්බේ නෑනේ මහාන කරනකොට දැන් මම වැඩපිළිවෙලක් කරගෙන යනවා නම් ඒ වැඩපිළිවෙල තුල මම ප්‍රධානම ඉලක්ක කරලා පෙන්වන කාරණාවක් තියෙනවා මේ ලෝකේ කතා නොකරන සක්කා නිරෝධ ධර්මය කියන එක. ඒක ඔතෙන්දනේ මම හැම වෙලෙම කතා කරන්නේ. ඒක එක්කම එතන මුල් බුදු සමයේ පැවිද්දට ආපු කෙනෙකුගේ චරිතයේ ස්වභාවය ආරූඪ කරගෙන කටයුතු කිරීමට උපකාර වෙන විදිහටයි මම කටයුතු කරන්නේ. එතකොට ඇත්තටම අර සාමාන්‍ය සමාජයේ අනිකුත් දේවල් වලින් ලබන සතුට කියන එකට නෙමෙයි. දැන් ඔය කාරණාව උපක්ඛිලේශයක් වුණත් කමන්නේ ඇත්තටම ලෝකෙ මට්ටමේ සතුට. හැබැයි දැන් මම මේ වැඩපිළිවෙලක් කරගෙන යන සක්කායනෝද පිළිවෙලෙක් කතා කරාම ඒකට ඉඩක් නැහැ. දැන් අපිට මෙහෙම දැන් එකම අදහසක් එකම ගුරුවරයෙක් යටතේ එකම ඉලක්කයක් කරා යනකොට ඔන්න එක්කෙනෙක් කැපිලා පේනවා. මොකද්ද කැපිලා පේන්නේ? අල්පවේච්චකම, සන්තුට්ටිකම, පවිවේකකම, හුදකලාව, ත්‍රිචීවරික බව මෙන්න මේවා කියන කාරණාවෙන් වින්දනයක් ලැබමින් සතුට කෙලෙස් වෙන්නේ නැහැ. හොඳයි. හැබැයි අර මේ මේ ආපු අර වැට පොඩ්ඩක් ඒක ප්‍රශ්නයක් වෙනවනේ. හැබැයි ඔක්කොම එකම විදිහට අර කෙලෙසයට එන්න ඉඩ නොදී කටයුත්ත වෙනවා නම් උපක්ඛලෙසයට අර අර අරකට එන්න ඉඩක් නැහැ. ඒකම අපි මුල් බුදු සමයේ යමු වෙච්චයිගේ ස්වභාවය කියන්නේ අල්පේච්ඡකම සන්තුට්ඨිකම මේ කාරණා ටික අදදී සතුටු වීම ප්‍රතිවරික මේ පාසකූලික මේවා ටික ධර්මය තුලින් යනකොට පිටට සිදු වෙන්නක් විතරයි. ඒක අල්ලගෙන සිදු කරන්නක් වුණොත් මේ මම පෙන්නපු දෙයට පොඩි බාධාවක් වෙනවා මෙතනින් එහා මේක පවත්වාගෙන යන්න පොඩි අපහසුාවක් වෙනවා. ඉතින් ඒක නිසා දැන් ඔයාලට ඇත්තරම කිසි ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මොකද හේතුව අහලා කරන්න දැන් මට ගෝලිය ගොඩාක් නැහැ. අහලා කරන්න කියලා කරන්න කියන කටයුත්තම හේත් දැන් ඕකමනේ අනුගත වීම ගැන කතා කරන්නේ. ඉතින් ඕකම යොමු වෙලා කියනවනම් ඇත්තටම අර මේ ප්‍රශ්න මොකුත් අදාළ වෙන්නේ නැහැ. එතකොට අර උපක්ඛිලේශ වලට එන්න ඉඩක් නැති වෙනවා. නැත්තම් අපි මොකද මම ගොඩාක් එහෙම දැකලා තියෙනවා. ඒක මුල් කරගෙන පස්සේ හොඳ වෙන අයත් ඉන්නවා. ඒක මුල් කරගෙන මහාන්තත්කමෙන් ඉන්න අයත් ඉන්නවා. විවිධ පැති තියෙනවා. අපි සමහර දේවල් බලන්න ඕනේ වර්තමාන යුගයත් එක්ක. එහෙම ප්‍රශ්නක් තියෙනවා. මොකද එහෙම නැතුනොත් එහෙම තවත් අරුබුද වෙනවා. සමහර කාරණා තියෙනවා ගොඩාක් එහා ගිහිල්ලා සිදුවිය යුතු වැඩපිළිවෙළවල්. ඒව ගැනත් අපි අවධානය තියන්න ඕනේ. එහෙම නොවුනොත් එහෙම අපි නිකන් හරියට අර කලබලයට කොරස් කට්ට අත දාලා කොරා පෙරලා ගන්න දඟලනවා වැඩක් වෙන්නත් පුළුවන්. ඒ නිසා ක්‍රමානුකූලව ජීවිතේ වැඩෙනකොට සිදුවෙන කාරණා හැටියට ඒකට ඉන්න ඉඩ දුන්නා නම් දෙයක්න්නේ නිකංග ගැන කතා කරන්නේ. ඒකවල වර්තමානයේ විශ්වයේ කියන එක සමාජලාට මේ දෙයක් කරන්න ඕනේ සමාජ කොහොමද කියන්නේ. එතකොට දැන් දැන් වර්තමානයේ නියෝජනයේ වෙන විදිහට දැන් අර හැදේ වෙන විදිහට දැන් සමාජ නිකංග කියන එක ඔව් ඔව් කමේ වෙනස් වෙනවා. ඒ කියන්නේ වෙන ක්‍රමයකින් කෙලෙස් දවන්න ඕනේ. දැන් ඇත්තටම අර දැන් මුදස් කීපේ ගොඩාක් සාධාරණයි. ඒ කාලේ සිවුරු නෑ. එතකොට ඇඳුම් නෑ. දැන් කාලේ වගේ මැෂින් නෑ. ඊළඟට හොඳට දැන් අද වුණත් බලන්න දුෂ්කර ගම්මානයකට ගියාම අද වුණත් ඉන්දියාවේ ගිහිල්ලා බලන්නකෝ. කන්න දුෂ්කර ගම්මානයක සමහර ගම්මාන තියෙනවා හරි ප්‍රිය නෑ කෑම රළුයි. දැන් අපට ඕවා අපට දැන් සාමාන්‍යයෙන් මෙහි අපට කවදාවත් සලු දෙයක් හම්බෙලා තියෙනවා. සෞදයක් හම්බෙලා නැහැ. අපිට කවදාවත් කිවිච්ච වැරහැලි දෙයක් හම්බෙලා නැහැ. ඒ ඒ සමාජයේ ගතිය එහෙම. එතකොට අන්න ඒ ගතියත් එක්ක බලනකොට નિરાයාසයෙන් මරවට ආසාව යනවා. එතකොට ඒ කෙලෙස් තැවීම එනවා. කෙලෙස් තැවීම අර්ථාන්ත වෙනවා. ඉතින් අපි ඒ ඒ විදිහට දැන් මම එකයි ඔයාලට කිව්වේ මම ඔක්කොම අයින් කරනවා. අයින් කරනකොට අපිට ඒක ප්‍රබල කෙලෙස් තැවීමක් වෙනවා. අඩුම තරමේ අපට දේශනාවක් අහන්න කියන එකක් දැන් කොහොම වෙයිද දන්නේ නැහැ. මම හිතන් ඉන්න වචන වරුත් දෙකක් ගියාට පස්සේ සියලුම දේවල් අයින් කරලා අපට බාහිරින් එන කෙනෙකුට උපකාරයක් වෙන ධර්මය අහපු කෙනෙකුට බාහිරින් එනකොට කතා කරන්න විතරක් අවස්ථාව දීලා සියලුම දේ අයින් කරලා සජීවී කල්යාණ මිත්‍රයන් උපකාර ගන්න වැඩ පිළිලා තියෙනවා. එතකොට එතකොට කරන්න තියෙන්නේ අධ්‍යයනය කරන්නේ කටපාඩම් කරන්න. පොත් අරන් අධ්‍යයනය කරන්න පුළුවන්. පොත කියන එක තියෙන්න ඕන. අධ්‍යයනය කරන්න පුළුවන්, ලියන්න පුළුවන්. හිතන්න පුළුවන්, සාර්ථක සාකච්ඡා කරන්න පුළුවන්, ප්‍රශ්න තුනක් කතා කරන්න පුළුවන්. දැන් මම ඉස්සෙල්ලම කියන මෙතෙන් ආවට පස්සේ මම මම මෙතෙන්ද ආපතනදි මට අපහසුයි කියලා ඔයාලට තේරෙනවන් සමහර අවස්ථාවල් අපහසු නැද්ද කියලා. සාමාන්‍යයෙන් මට ගොඩක් අපහසු කියන්නේ ගමනක් ගිහිල්ලා ආවම නැත්නම් වෙන මොකක් හරි දෙයක් එක්කනේ. නැත්නම් අපහසු වන්නේ එතකොට ඕන වෙලාවක ප්‍රශ්නයක් අහන්න අවස්ථාවක් ඇති කරගන්න පුළුවන්. ඒතොර සජීවී ඇතුලේ ධර්මය අහනවා කියන කාරණාව ඒ කියන්නේ මෙහෙම මේ වගේ ස්වාමීන් වහන්සේ අපි මේ සූත්‍රය පොඩ්ඩක් කතා කරමු. මේක හරිය ලස්සනයි සූත්‍රය. නැත්නම් ස්වාමීන් වහන්සේ මේකේ මේ අර්ථය මොකද්ද මේ පැහැදිලි කරලා තියෙන්නේ. ඒක අර ඒ විදිහේ පරිසරයක් ඇති කරගත්තට පස්සේ අපට අර මේ රෙකෝඩරේ සරණ යන්න අවස්ථාවක් එන්නේ. දැන් අනිත් එක අපි සම්නද්දත් වෙලා එතකොට අපිට විශාල දැනුමකුත් තියෙනවා. එතකොට ප්‍රායෝගික පැත්ත ගොඩාක් හැදෙනවා. ඉතින් ඒ නිසා මේ ඒ කෙලෙස් ඇවීම ගොඩක් ශ්‍රේෂ්ඨයි. මමත් උත්සාහ කරනවා. ඉතින් ඒ කාරණා අපිට ඒ ඒ අවුරුදු දෙකක් කියනවා. මම අවුරුදු දෙකක් කියලා කියන්නේ මේ දෙකක් නෑ එකමාරක් එකසාර. අර මට උපකාර කරන අය ආරාධනා කරලා තියෙන නිසා රට යන්න ඉතින් ඒ කටයුතු ඉවර වෙනකම් කියනවා. එතකොට ඔයාලා තවත් ඕන තරම් ඉගෙන ගන්න පුළුවන්. මම සජ්ජායන කටපාඩම් කියලා පටන් ගත්තත් ඒක. එතකොට අපට එල්ලෙන්න දේවල් තියෙනවා. වෙන මොකුත් දැන් නිකමට ඉතින් බලන්න. දැන් මම රාවල සූත්‍රය හුවත් ආයේ. පොඩි අමතක වීමක් නැති වේද කියලා පොඩි බලන්න. රාවල සූත්‍රය හුවත් ඒක ආයේ ඒ විදිහට කිය. දැන් එහෙනම් දැන් දැන් අජිත සූත්‍රය පාඩම් කරන්නේ රාවල සූත්‍රය පාඩම් කියලා ඉවරයි. ඒ කතාවෙන්න බෑ. ආයෙ අවුල සූත්‍රය කියන්න පුළුවන් වෙනට ඕනේ. අන්න එහෙනම් දැන් බලන්නකෝ අජේ සූත්‍රය පාඩම් කරලා රාවල සූත්‍රය තායි සජ්ජායන කරන්නේ ඕනේ. එහෙනම් ওই විදිහට දිගට යනකොට පාරායන වගේ 16 වෙනි ගාථාව පාඩම් කරනකොට පාරායන වගේ මුල් ටික ඔක්කොම ආයෙ සජ්ජායන කරනවා. ඒතර ওই විදිහට යනකොට මොකද්ද ජීවිතය ආයෙ කරන්න තියෙන්නේ? වෙලාවන්නේ ගුරුවරයාට උපස්ථාන කරන එකයි, ඔබ කටපාඩම් කරන එකයි, හිතන එකයි ගතට පස්සේ ජීවිතේ මේ වෙන කරන්න වෙලාවක් නැති වෙනවා. එතකොට ජීවිතේ හරිම සුන්දරයි. ඉස්සර තිබ්බේ. අසලම ඇත්තට අපේ විතර විතරම වෙන මේ අපි ලැබිච්ච දේෙන් යදනවා කියන අදහස හදලා බාහිර ප්‍රශ්න එන්නේ නැහැ. ඔව් ඉන්නේ නැහැ. නම් මම ඔය විශ්වාස දක්වා මහාන කරනවා කියලා අදහස් කරලා තියෙන පුරවට බාහිර කිසි ප්‍රශ්නයක් ඉන්නේ විනය කර්ම කරන්න ඕවා හැම එකනම කිසි අරුබුදයක් නැහැ. එතකොට අර හරි එකම අදහසක් එකම දෘෂ්ටියක් එකම වැඩපිළිවෙලක් එක්ක යන්න පුළුවන්. ඉතින් ඒකට අන්තිම මොකක්ද කියලා කියන්නේ කලන වැට සිඳින කෙනෙක් බවට කිසි වෙලාවකපත් වෙන්න හොඳ නැහැ. ඒ කියන්නේ කෙලෙස් එක්ක කටයුතු කරනවා එක්ක කිසි වෙලාවක යන්න හොඳ නැහැ. Evo ga